ඉතින් මම අදත් සුපුරුදු පරිදි ඉල්ලා සිටිනවා අපේ සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු කියලා. හොඳයි. අද ප්‍රශ්න 8ක් ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මනහා පරයන්කේ ගැන කරුණු ඉදිරිපත් කරමි. සක්මන වම දකුණ හා දැනෙන අයුරු ස්පර්ශයන් වරහන් ඇතුලේ මෙනෙහි කරමින් කරගෙන යන විට ටික වේලාවකින් මෙනෙහි කිරීමකින් තොරව ආයාසයෙන් සක්මන කෙරීගෙන යයි. සතිය හොඳින් පවතී. දිය දහරක් ඊතාසෙමින් ගලා යන්නක් වැනි දෙයක් දැනේ. විශාල සැනසීමකි. ඊ타ම සතිමත්ව මෙය බලා සිටිනි. සිතෙහි ප්‍රීතියක්ද පවතී. පරයන්කේ පරයන්කයේදීද මෙසේමය. කයට සිත යොමු කර පටන්ගෙන ආනාපානී විවිධ පැතිකඩ දක්මින් මෙනෙහි කරමින් භාවනාවට යයි. ආනාපානී විශාල කම්පන චංචල රාශියක් මතුවී ක්‍රමයෙන් ඒ ගෙවි යයි. ආනාපානයේ සංසිඳී. ඊටාම සැනසලි තත්වයක් උදා වේ. පෙරසේම නිසල දිය දහරක් සෙමින් ගලා යන්නක් බඳු දැනීමක් ඇති වේ. මේ ඇබ්බැහියක්ද නැත්නම් මනෝ විකාරයක්ද මේ දිගටම පවත්වාගත හැකිය. බාහිර අරමුණු ගැන ප්‍රීතියක්ද පවතී. ප්‍රීතියක්. ප්‍රීතියක්. අහහ. ප්‍රීතියක්ද පවතී. මේ தත්ත්වය පිළිබඳව සැකයක් පවතින බැවින් මේ පිළිබඳව උපදෙස් ඔබ වහන්සේගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. හොඳයි. කාගෙද කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? මේ එන්න පොඩ්ඩක්. හොඳයි. දරුවන් සන්න. දැන් මේ සතිය අකණ්ඩ වීම ගැන නම් ඇත්තටම දහමේ විස්තර වෙන්නේ toy විදිහමයි. ඒ කියන්නේ කියනවා සිනිද්ධා තේල ධාරෝව කියලා එහෙම කියනවා මම දන්නේ කාටවත් මතකද කියලා. සිනිද්ධා තේල ධාරෝව පත්තෝ සීරියාපතෝ කියලා එහෙම කියනවා මේ ඒ කාලේ අර <clears throat> චූල සුබද්‍රාගේ කතා ප්‍රවෘත්ති අහලා තිනවද? මේ චූල සුබද්‍රා කියන්නේ මේ කාගේද මේ අනාථ පිණ්ඩික සිතුමාගේ දුවෙක්. ඉතින් මේ විවාහපත් වෙන්නේ ටිකක් මිත්‍යා දෘෂ්ටික පවුලකට. පවුලකටපත් වුනහම දැන් ගිහිල්ලා මේ දැන් චූලසුබද්දට ඉතින් එයා සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක්. ඉතින් සවැත් නුවරින්දලා මේ <clears throat> උග්ග කියන සිටුතුමාගේ මේ හෙන හුඟක් ඈතින් තියෙන මිත්‍යා දෘෂ්ටික පවුලකට තමයි හැබැයි විවාහ වෙන්නේ. විවාහ වුණාට පස්සේ දැන් එයා අත්දකින්න හම්බෙන්නේ මේ දැන් එතෙන්ට එන්නේ ඒ සිටුතුමාගේ ඒ දැන් තමන්ගේ මාමණ්ඩියගේ ගෙදෙට්ට එන්නේ මිගන්ටයෝ. ඉතින් ආවට පස්සේ දැන් මෙයාට හරීම පිළිකුල්. පස්සේ ඉතින් කෙල ගහලා යනවා යන්න. ඊට පස්සේ දැන් නඩු ගොඩයි ඉතින්. ඊට පස්සේ ආවට පස්සේ <laughs> දැන් මේ විස්තර කරන්න කියනවා එහෙනම් දැන් අභියෝග කරනවා. ඊට වඩා හොඳ ආර්යයන් වහන්සේලා දැකලා තියෙනවා නම් මේ විස්තර කරන්න කියලා. එතකොට තමයි මේ ආර්යයන් වහන්සේලා ගැන විස්තර කරනවා යා මේ යා දැකපු. එතෙන්දි කියනවා සිනිද්ධාම. ඒ කියන්නේ සිනිද්ධා තේල දහරෝව අහෝසි ඉරියාපතෝ කියලා එහෙම විස්තර කරනවා මේ Taman දැකපු මේ ආර්යයන් වහන්සේලාගේ ඉරියව් පැවැත්ම කොහොමද කියලා. මේගොල්ලන්ගේ සතිය අඛණ්ඩ වීම හරහා ඉරියව් පැවැත්වීමේ කිසිම නැහැ කලබලයක්. කලබලයක් කියන්නේ අතරමැද මුකුත් වික්ෂිප්ත භාවයක් එහෙම නැත්නම් අතරමැද නිකන් හැල හැල හැප්පීමක් මොකුත් නැහැ. අඛණ්ඩව ගලාගෙන යන මෙන් තෙල් ධාරාවක් වගේ. සිනිඳු තෙල් ධාරාවක් දැන් අපි අපි තුමු දැන් වතුර වක් කරනකොට එහෙම නිකන් පොඩ්ඩක් විසිරෙන්න පුළුවන් ගතියක් තියෙනවානේ. හැබැයි තෙල් ධාරාවක් අඛණ්ඩව වක් කරනකොට ඒක නිකන් අඛණ්ඩ ධාරාවක් වශයෙන් දිගට වැක්කිරෙනවා. ඒ නිසා අඛණ්ඩ සතියට උපමාවක් වශයෙන් පෙන්නනවා සිනිඳු තෙල් ධාරාවක් අඛණ්ඩව වැක්කිරීම. ඒ නිසා කෙනෙකුට හොඳට සතිය දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට මුලදී සතිමත් භාවය අඩුයි. ඒ නිසා පොඩි කාලේ සතිය තියෙන්නේ සතියෙන් තොර කාලය වැඩි. හැබැයි තව තව කරනකොට ඔන්න සතියෙන් ඉන්න කාල පරිච්ඡේද කීපයක් අහු වෙනවා. හැබැයි අතරමැද්දේ සතිය නැති කාල පරිච්ඡේද අහු වෙනවා. ඊට පස්සේ ඔන්න සතිය තියෙන කාල පරිච්ඡේද වැඩි වෙනවා. හැබැයි නැති පරිච්ඡේදත් අහු වෙනවා. ඒතකොට ඒත් තාම කැඩලා තියෙන්නේ. හැබැයි අකණ්ඩ සතියකට ආවනම් අර ටික ටික ටික ටික අර ඔක්කොම ටික හා වුණා වගේ. දැන් තෙල් ධාරාවත් ඔක්කොම හා වෙලා වගේනේ යන්නේ. එකක්වත් මේ විසිරීමක් නැහැ. ඔක්කොම නිකන් එකට යා වෙලා වගේ තියෙන්නේ. ඒ නිසා මේ අඛණ්ඩ සතියකට ආවහම හැම ඉරියව්වක්ම හැම වැඩක්ම නිකන් හැම දෙයක්ම දැනුවත්ව වීමක්. සිහිමුලා වීමකින් තොරව දැනුවත්ව වීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා භාවනාවේදීත් අපි මුලදී ටිකක් හිත පිට පිට යනවා වෙන අරමුණු වලට දුවනවා. දුවලා ඊළඟට අපි කොහොම හරි දැන් වීරයෙන් ඕක මෙල්ල කළා. ගත්තට පස්සේ අපේ උත්සාහය හරහා නැවත නැවත මේ අරමුණට නැංවීම හරහා පිට යනවා නැවත කියනවා පිට යනවා නැවත කියනවා. මෙහෙම කරන්න කරන්න මේ අභ්‍යාසය හරහා ඔන්න හිත ක්‍රමානුකූලව මේකෙම ඉන්න මේකෙම ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්න ඒක දිගේම යන්නේ. ඒක දිගේම යාම උතර අපිට තේරෙන්නේ මේ බොහොම බොහොම ලස්සන නිකන් පෙර ගහිලා ගන්නට මේ අරමුණේම ඉන්නවා. ආනාපාන සතියේම ඉන්නවා. කිසි වරදක් නැහැ ඉතින්. එතන තියෙන්නේ ඉතින් අපේ උත්සාහය හරහා අපිට වමන අරමුණේ අඛණ්ඩව සිහිය පැවැත්වීමක් තියෙනවා. ඔන් කරන්න මයික් එක ඔන් වෙලා නැහැ. හරි. මොකද අවුරුද්දකට විතර කලින් සක්මනේදී මේ විදිහට දැනුණා. දැන් ළඟදී නම් මේ පරයන්කෙදිත් ඒ විදිහට යනවා වෙන කිසි අරමුණක් එන්නේ ඒකෙම හිත ඒකෙම තියෙනවා හිත බහගෙන. හොඳයි. මම හිතන වෙලාවකට ඉතින් මේක නිකන් හෙලුසිනේෂන් එකක්ද නිකන් මනෝ එකක්ද කියලා. දැන් මේ අර මේ අපිටම සක් ඉඳගෙනද කරද්දී දැන් මොකද්ද ඒ වෙලාවේදී හිත ගන්න අරමුණ? හිතට නැංවපු අරමුණ මොකද්ද? ආනාපාන සතියමයි. එහේ ආනාපාන සතිය. ඔව් ආනාපාන සතිය ඔන්න මුලදී වාඩුනහම ඒ තරම් මේ විදිහේ ස්වභාවයක් නැහැ. ටික ටික තමයි මේ විදිහට කරන්නේ. මෙනෙහි කිරීම තමයි පුරුදු කරන්නේ. මෙනෙහි කිරීම කොයි හරි හැලෙනකම්ම කරනවා. හරි. ඊට පස්සේ හිමීට මෙනෙහි කිරීම නතර කරලා වෙන්න හරිනවා. අතහැරලා. ඔව්. ඊට පස්සේ තමයි අර කම්පන චංචල ගොඩාක් ඇවිදින් ඊට පස්සේ ඒකත් ගෙවිලා ගිහින් හරි. තමයි එතන ඉඳන් අර විදිහ නිකන් කණ්ඩායමක් තියෙනවා. හරි නිකන් අර බොරළු පාරක ගිහිල්ලා නිකන් කාපට් පාරට දැම්මා වගේ. යනවා වගේ. නිකන් ඊට පස්සේ ගානට ඔහේ බොහොම සිනිඳු විදිහට නැත්තම් මේ ඒකාකාරී විදිහට මුකුත් හැලහැප්පීම් මුකුත් නැතුව අඛණ්ඩව යනවා. එහෙම ස්වභාවයක් තියෙන. කිසි වරදක් නැහැ. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. මම හිතුවද නිකන් මේක ආස වෙච්චි වගේ එකක්ද දැන් එහෙම වුණාම. නෑ. දැන් මේකේ දැන් කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද දැන් ওই විදිහට? හුඟක් වෙලා ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. වෙන කිසිම බාහිර අරමුණක් නැහැ. හරි. එහෙම ඉන්න පුළුවන් නම් දැන් කයට යොදන්නයි තියෙන්නේ. දැන් කයේ තේරෙන දේවල් වලට එහෙම බලන්න මේ දැනෙන දේවල් වලට එහෙම හිත යොදන්නේ නැද්ද තාම? දැන් මේකේ ඉතින් ඉන්නකොට හොඳයි වගේ. හොඳයි. ඒක තමයි ඊයේත් අර මට තේරෙච්ච විදිහට මේ මෑනියෝ කතා කරද්දී ආනාපාන සතිය ඔස්සේ මේ යන්න පුළුවන් ගතිය තියෙන්නේ. ආනාපාන සතිය ඔස්සේ මේ යනකොටත් මේකේ ප්‍රීති ස්වභාවයන් එනවා, සුඛ ස්වභාවයන් එනවා, සතුට ස්වභාවයන් එනවා. එතකොට මේක හරහාමත් ආනාපාන සතිය හරහාම යන්නත් පුළුවන්. කයට නොයදා. ඉතින් එහෙම යනවා නම් ඒකෙත් වරදක් නැහැ. කිසි වරදක් නැහැ. ඉතින් දැන් මේක හැබැයි අර එහෙම්ම ඉඳීම කියන එකෙන් බැහැර වෙන්න ඕනේ. දැන් ඒකෙන් වමනා කරන සමාධියක් වර්ධනය කරගත්තා. දැන් සමාධිය හරහා අපිට ලැබෙන්නේ ඔන්න සතුටක්. දැන් නේද නිකන් ප්‍රමෝද ස්වභාවයක්. නිකන් කය කිරිපොලා යන ස්වභාවයක්. එහෙම එක එක වෙනවනේ. ඒව හැමදේම දැන් නැවත නැවත, ඒ කියන්නේ ආනාපාන සතිය ආරමුණු කරනවා වෙනුවට ආනාපානය මේ බාහිර අරමුණ බවට පත් වෙනවා. නැත්නම් ද්විතීක අරමුණ බවට පත් වෙනවා. මුල් අරමුණ බවට, මූල කර්මස්ථානයේ බවට අර දැනෙන දේ දැන් හරව ගන්න ඕනේ. දැන් ළඟට තියෙන ඔන්න දැන් අපි තුමු සතුටක් දැනෙනවා. අනේ සතුට දිහා බලනවා. ඊළඟට ප්‍රීතියක් දැනෙනවා කොහේ හරි. ඒකත් බලනවා. ඊළඟට නිකන් රැලි රැලි යනවා වගේ දැනෙනවා. ඒකත් බලනවා. ඊළඟට මේ හැම රැල්ලක් ගානෙම කොහෙද මේක හටගන්නේ? කොහොමද මේක වෙනස් වෙන්නේ? මේක මොනවාද මේකට වෙන්නේ? කියලා නේ ඒ හට අලුතෙන් හටගන්නා දේන් ඉගෙන ගන්න බලන්න තියෙන්නේ. මේකත් ස්වාමිනාන්ත මේ කැඩෙනවා යනවා එහෙම තමයි පේන්නේ දැන්. හරි ඒක හොඳයි. මුගක් වෙලා යනකොට නිකන් මේක එනවා යනවා එනවා යනවා ඒ වගේ එකක්. හරි. ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි බලන්න බලන්න දැන් වෙලා තියෙන අපි මේවා ඉගෙනගෙන දෙනවා පොතින් පතින්. නමුත් අත් දකින්නකොට හරිය නැවුම් ස්වභාවයක් තියෙනවා. හරිම නැවුම් ස්වභාවයක් තියෙනවා. අපි පොතේ තියෙන එක නෙමෙයි ඇත්ත වශයෙන් බැලුවම අත් දැකලා තියෙන්නේ. ඊට හාත්පසින් වෙනස් විදිහට තමයි තේරෙන්නේ. හැබැයි මේ අන්තිම බැලුවම ඒක තමයි තියෙන්නේ ඉතින්. හැබැයි ඉතින් අපි අත් දකිද්දී අපේම දෙයක් ඒක. ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ඒක අත්දකිනවා. ඒ නිසා මේ සමහරවිට දැන් අර කිව්වා වගේ ඉතින් සැකත් හිතනවා මේක මේ ඇත්තද මේක මේ මනෝ විකාරයක්ද කියලා සැකත් හිතනවා. හැබැයි ඇත්ත වශයෙන්ම වෙච්ච දේ ඉතින්. ඒ නිසා මේ දැන් ওই විදිහටම යන්න එමනම් කයට යෙදුවේ නැතත් කමක් නැහැ. ආනාපානය හරහාම ආපු ප්‍රතිඵලය දැන් අවධානයට ලක් කරන්න. ප්‍රතිඵලය දිහා හොඳට බලනවා ප්‍රතිඵලයට මොකද වෙන්නේ? ප්‍රතිඵලය ඕන දෙයක්. ප්‍රීතියක් වෙන්න පුළුවන්, සුඛයක් වෙන්න පුළුවන්, කයේ නිකන් කිලිපොලා යාමක් රැලි රැලි වගේ යාමක් නැත්නම් ප්‍රමෝදයක් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඔව්. සක්මනේදීත් ඒකමද වෙන්නේ? සක්මනේදීත් එහෙමයි. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. කියන්නේ දැන් හිත එකඟ වෙනවා එක වුණාට පස්සේ දැනෙන දෙයක්මනේ උතන තියෙන්නේ කායික වශයෙන් දැනෙන දෙයක් තියෙනවා. ඉතින් ඒකම හොඳට නැවත නැවත නිරීක්ෂණය කරන්න. අපි දමු දැන් ඕකෙදී ආනාපානේ නම් නිකන් දැන් තියෙන ඒකාකාරී ස්වභාවයක්. මේකේ ඊට වඩා ටිකක් චංචල ස්වභාවයක් තියෙනවනේ. දැන් ප්‍රීතියක් එහෙම ගත්තොත් හරිය නිකම් ඒකේ තියෙනවනේ ටිකක් චංචල ස්වභාවයක් නිකන් ඒ කියන්නේ අර එදත් විස්තර කරේ මේක ආවහම සරාගෙන ඉන්න බැරුව කැඩලත් යනවා කියලා භාවනාව. එච්චරට වෙන්න පුළුවන් නේ. ඒ වගේ මේකේ තියෙන සෑහෙන්න නිකන් එහෙට මෙහෙට දඟලන ස්වභාවයක් තියෙනවා. මේ ඔක්කොම තේරුම් ගන්නයි තියෙන්නේ. පරයන්කේදී ආවහම හරියනම් ප්‍රණීත ප්‍රීතියක් එන්නේ. රක්මනේදී වගේ නෙමෙයි. නිකන් හරි සෞම්‍ය විදිහට එන්නේ. සෞම්‍ය විදිහට එන්නේ. ඒක ඒක ඒ එන්න ටිකක් ටිකක් දුරට එන්න දීලා ඒක ඊළඟට ඒක දිහා බලන්න. ඒක අරමුණු කරන්න. ඒක අරමුණු කරද්දී මොකද්ද මේකට වෙන්නේ? මේක කොහෙන්ද හටගන්නේ? මේක කොහොමද වෙනස් වෙන්නේ? මේක කොහොමද නැති වෙලා යන්නේ කියලා දැන් මේකෙන් විපස්සනා මුහුණුවරකින් බලන්න ඕක දැන්. කියන්නේ නිකාන් ඔහෙ බැලීමක් නෙමෙයි දැන් විපස්සනා මුහුණුවරකින් බලන්නේ. හොඳ ඒකේ බුදුහාමුදුරුවෝ කියන්නේ සුඛං වේදනං වේදීයමානෝ සා අනිච්ඡාති පජානාති. දැන් නැත්නම් සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා වේදීමානෝ සා අනිච්චාති පජානාති. නැත්නම් අනබිනන්දිතාති පජානාති. අනජ්ජෝසිතාති පජානාති. මේ හැම දෙයක්ම දැන් දැන් මේක මගේ කරගන්න යන්නේ මේක හට අරන් තියෙන මේ සැප ස්වභාවයක්. නැත්නම් වේදනා ස්වභාවයක්. මේකෙන් ලොකු අභිනන්දනයක් කියන්නේ දැන් මේක ලොකුවට මේ හරි සතුටු වෙලා මේකෙම ප්‍රබෝධයට පත්වලා ඒක වර්ධනය වෙලා ඒකට අහු වෙන්න යන්නෙත් නැහැ. මේකෙන් බැහැර වෙලා ඒක දිහා බලනවා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. මේක ආවා ප්‍රතිඵලයක් වශයෙන් ආවා දැන් එකෙන් බැහැර වුණා ඒක දිහා බලන එක පැත්තකින් ඉඳන් බලනවා වගේ. ඒක දැන් දුවනවා ඇතුලේ දුවනවා ඒක. ඒක දිහා පැත්තකින් ඉඳන් බලනවා. ඒ ගැන ලොකු කතන්දර ගොතන්න යන්නෙත් නැහැ. ඒ ගැන විතර්ක කරන්න යන්නෙත් නැහැ. අනබි අන ඊළඟට ඒකට බැහැ ගන්න යන්නෙත් නැහැ. අනජ්ජෝසනය කරන ගැන ඒක අස්සට ගිහිල්ලා ඒක අස්සට යන්නෙත් නැහැ. ඒකෙන් බැහැරලා බලනවා. හොඳයි. ඔහොම කරගෙන යන්න. හොඳයි. හොඳයි. යන විදිහ හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. අද පස්වන දින භාවනා වැඩමුළුවේ සිව්වැනි දිනයයි. උදේ වතාවත් වලින් පසුව පැය භාගයක් පමණ සක්මන් කර පරයන්කයට වාඩි වුණා. විනාඩි 10ක් 15ක් ගිය විට කයේ උඩ කොටසේ ලොකු සැහැල්ලු බවක් දැනුණා. එය ගණන් නොගෙන කයටම සිත යොමාගෙන තවත් පැය භාගයක් පමණ ඉන්නා විට දන හිස් වලින් පහත දෙපා වල සියුම් වේදනාවක් ඇතිවන බවත් ඒ ක්‍රමයෙන් වැඩි වේගෙන එන බවත් වැටහුණා. එහෙත් ඉරියව්ව මාරු කරන්නටවත්, කය සොලවන්නටවත් හිත දුන්නෙම නැහැ. මේ වේදනාවට හිත යොදවන්න අසවල් තැනකිය කියලා වෙන් කරන්න බැරි විදියට එකම ඝන සංඥාවක් වෙලා. ඒ නිසා දෙපා පීටලා තිබුණු ආකාරයට මනසින් සටහන් තබා ඒ දෙස බලා සිටියා. වේදනාව අඩු වුණා. ඒත් කිහිප වරක්ම මෙසේ කරන්න සිදු වුණා. දණ හිසෙන් ඉහළ කොටසේ වෙනදා තිබුණු කිසිඳු වේදනා ගති ආවේ නැහැ. මා මෙසේ ඊටාම ශූන්‍ය වූ විවේක වූ නිහඬ පරිසරයක මෙතරම් වේලා ගත කළ බව දැනුනේ පැය එකමාරකට පමණ පසුයි. ස්වාමින් වහන්සේ ගොඩක් ලියන්න මට කම්මැලි. ඒ නිසා අවශ්‍ය නම් උසාවියට අත් කෙරවන සීක්වා මෙත් සිතින් උපදෙස් ලබා දෙන සීක්වා එහෙනම් ඉතින් උසාවියට එන්නයි තියෙන්නේ. කාගේද ප්‍රශ්නේ? මේ හරි හරි මේ ඉස්සරහම ඉන්නවා. හරි. එතකොට ඒ කියන්නේ දැන් වේදනාවක් නිරීක්ෂණය කරන්න ගත්තද? ස්වාමීන් වහන්සේ දැන් වේදනාව එනකොට දැන් ඉස්සර වෙලා දන හිසේ තමයි වේදනාව මට මෙතෙක් කල. ඔව්. ඊට පස්සේ දැන් අද ඊට වඩා ගොඩක් වෙනස්. හ්ම් හ්ම්. දැන් සක්මනත් වෙනදට වඩා වෙනස් වුණා. මේ මං හිතන මට හිතෙන විදිහට සාර්ථකයි වෙන්න ඇති. ඉතින් මේ ඊට පස්සේ පරියන්කයට වාඩි වෙලා විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ මේ සම්පූර්ණයෙන් මෙතනින් උඩ නෑ වගේ දැනුණා. ඉතින් මම ඒක එච්චර සැලකුවේ නෑ. ඊට පස්සේ දැන් ධන හිස නෙමෙයි ධන හිසට පහළ මේ කකුල් දෙකම නිකන් වේදනාවක් හැබැයි දැන් ඔය කරලා තියෙන වැරදි වැඩක්. ඒ තමයි ස්වාමී. ඒ කියන්නේ මේ දැන් මුලින් කර කර හිටියේ අරමුණක් නොදී ඉඳීමනේ. එහෙ. දැන් ඔය ආයෙ අරමුණු දීලා තියෙන්නේ. එහෙ ස්වාමී. ඔව් ඒ කියන්නේ අනිමිත්ත පැත්තනේ කර කර හිටියේ. එහෙ. එතෙන්ට ආවට පස්සේ මෙතන කායික වශයෙන් අරමුණු දැනුණාට වේදනාවන් දැනුණාට දැන් දාන්න අවශ්‍ය නැහැ. එහෙ ස්වාමී. ඒ හින්දා පොඩ්ඩක් මේ එක්ක ආවට පස්සේ ඒක එකක් එකක් කල්ලලා ඒක යන්න දෙනවා. ඒකේ වැයවීම, ඡේවීම බලලා ඊට පස්සේ ඒක හරහා ගියේ නැද්ද අර අරමුණ නැති ස්වභාවයට එහෙම? ගියා ස්වාමීන් ගියා. හරි. දැන් ඒ එතනදී දැන් ඔබ වහන්සේ අපිට කියලා තියෙනවනේ අර ධන හිසනම් රිදින්නේ එතෙන්ද යොමු කරන්න කියලා. යොමු කරන්න මේ එහෙම තැන් තැන් වලට යොමු කරන්න. ඔව් නෑ ඒ මුලදී ඔක්කොම පටලව ගන්න එපා හැබැයි. ඔව්. ඉතින් දැන් මෙතනදී එහෙම යොමු කරන්න පුළුවන් කමක් නැහැ සම්පූර්ණ දැන් මම මෙහෙම මේ පරියන්කේ වාඩි වෙලා ඉන්නේ. ඒකත් මට ඔබ වහන්සේගෙන් පොඩ්ඩක් දැනගන්න ඕනේ මේ අපි අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ. දහම් පාසලේ පවා උගන්වන්නේ පිරිමි පක්ෂයට මේ බද්ද පරියන්කයත් කාන්තා පක්ෂයට අර්ධ පරියන්කයත් ඉන්න කියලා. ඉතින් දැන් නමුත් මම දැන් මේ අනිත් විදිහට තමයි ඉන්න පුරුදු වෙලා ඉන්නේ. එතකොට දැන් කකුල් දෙක දන හිසින් පහල කකුල් දෙක කතිරිට වගේනේ හිටින්නේ. ඉතින් එතකොට දැන් මට ඒක මේ අහවල් තැන අහවල් තැන කියලා වෙන් කරගන්න බැරි වෙච්ච නිසා මම මේ ඒක මනසින් මේ මෙහෙම ස්වභාවය හිතාගෙන එතෙන්ද හිත තියාගත්තා. ඒකට ඒක නැතුව ගියා. වේදනාව කොහොමත් මෙහෙමයි. දැන් අපිට මුලදී තමයි ඔය අපි දීපු නම් ටික අහුවෙන්නේ. දැන් අපිනේ දීලා තියෙන්නේ මේක ධනහිස කියලා අපි නමක් දීලා තියෙනවා. මේක වම් අත කියලා ඔන්න නැත්නම් දකුණු අත කියලා ඔන්න නමක් දීලා තියෙනවා. මේක ඔළුව කියලා නමක් දීලා තියෙනවා. නමුත් හොඳට සමාධිමත් වෙච්ච හිතකට මේ නම කියන එක පවා බරක්. ඒ වෙලාවේදී හොඳට සමාධිමත් හිතකින් අපි නිකන් සමස්තයක් වශයෙන් කය දිහා බැලුවාම ප්‍රකට වෙන්නේ කොහෙද? يعني ප්‍රකට වෙන්නේ මොන අරමුණද? අපි දුම් ප්‍රකට වෙන්නේ මොකක් හරි වේදනාවක් කියලා එතෙන්ට හිත යොමු කරනවා මිසක් මේක කොතෙන්ද ඇති වෙන්නේ කියලාවත් හිතන්න අවශ්‍ය නැහැ. ඒක පවා මේ මේක මම මේ දැන් එතෙන්ට යනවා කියන නැවතත් අපි අර සම්මුතියක් ඔළුවේ දාගත්තා වගේ. ඒකත් අවශ්‍ය නැහැ. දැන් සමස්තයක් වශයෙන් කය දිහා බැලුවා. දැන් හැබැයි අනිත් ඒවාට සාපේක්ෂව ඔන්න එක තැනක් නිකන් තේරෙනවා තද ගතියක්. නිකන් බරපතල විදිහට. අපි තුමා අනිත් ඒවාට සාපේක්ෂව ඒක තමයි ප්‍රබලව තේරෙන්නේ. එතන නිකන් අරමුණු කිරීමක් විතරයි තියෙන්නේ. ඒකත් එක බැලුවම එන්න එන්න සරල වීමක් තියෙන්නේ. අපේ හිතේ අපි සරල කියන්නේ අපේ මනස සංකීර්ණ වෙලා තියෙන්නේ මේ අපි හදාගත්ත දේවල් නිසා. අපි හදාගත්ත වචන, අපි හදාගත්ත භාෂාවන්, අපි හදාගත්ත සංකල්ප, අතීතය, අනාගතය මේ ඔක්කොම ඔළුවේ දාගෙනනේ අපි ඔක්කොම සංකීර්ණ කරන් ඉන්නේ. දැන් භාවනාව හරහා ටික ටික මේ ඔක්කොම වල්පල් ලයින් කරනවා. ඔක්කොම දේවල් හිස් කරනවා. හිස් කළා, හිස් කළා, හිස් කළා. අන්තිමට හරීම සරල දිහට තමයි මේ මනස වැඩෙන්නේ. කියන්නේ සරල වීම හරහායි හිත ගැඹුරට යන්නේ. ඒකයි. එතකොට දැන් අපි හොඳට සමස්තයක් වශයෙන් එකඟ කරගත්ත හිත හිත හිත අර මොකක් හරි ප්‍රබලව දැනෙන තැනකට අපි යොමු කරනවා මේ ගැන වැඩි හිතන්න යන්නේ නැහැ. හිතින් ප්‍රපංච කරන්න යන්නේ නැහැ. මේක කොතනද කියලා නමක්වත් දෙන්න යන්නේ එතනට ගිහිල්ලා ඒකෙන් ඉගෙන ගන්නවා. එහෙනම් දැන් එහෙම ඉන්නකොට දැන් ඇත්තටම හුඟක් වෙලා ඉඳලා තියෙනවා මම පැයකින් සාමාන්‍ය මම පැයයි පරියන්කයයි සක්මනයි දෙකම කරන්නේ මම ගෙදරදී වුණත් පැය ගානේ. නමුත් අද පැය එකමාරකට වැඩි වගේ එහෙම ඉඳලා තිනවා. ඒ දැන් වේදනාව එක්කමද හිටියේ නැත්නම් මොකද්ද උනේ? වේදනාවක් ඊට පස්සේ නැහැ. ආ රයිට් හරි. සම්පූර්ණ දැන් මුළු කයෙම වේදනාවක් නැහැ. හරි. මම ඉතින් අර නිදහස් විවේක තැන හිටියා. එතන සුන්දරත්වේ බලමින් හිටියා. එතන හරි සුන්දරයි. ඇත්තටම කලුවරයි තමයි. නමුත් සුන්දරයි. ඔව්. ඒ කියන්නේ දැන් අපිට කියන්නේ හිත හුරු වෙලා තියෙන අපි අරමුණුත් එක්ක යන්නනේ. දැන් දැන් මෙතන ඔන්න අරමුණක් හම්බුණා වේදනාව කියන අරමුණ. වේදනාව කියන අරමුණේ අපි ෂය වෙලා යන එක බලබලා ඉඳද්දී කෙලින්ම හොඳ එකක් අපිට ගානට හොඳට එකක් හම්බුණා නම් එයාගේ වයපක්ෂයත් එක ගියා නම් ආය අතෙන්ට තමයි යන්නේ. එතෙන්ට ගියාට පස්සේ පොඩ්ඩක් එතන ඉන්න. ඒ ඒක සමාධියක් වශයෙන් හුරු කිරීම අවශ්‍යයි. ඒකයි. එහෙනම් වෙච්ච දේ හොඳයි. වෙච්ච දේ හොඳයි ගානට එතෙන්ට ගියා. එතෙන්ට ගියාට පස්සේ මොකක්වත් ආයේ අර අපි අලුතෙන් දැන් මේක ගියානේ දැන් මොකද්ද මෙතන කරන්නේ හරි කම්මැලි කියලා ඔන්න තව එකක්. තව අරමුණට දැම්මොත් අපි මෙතන ඒක ප්‍රගුණ කරන්නේ නැහැ. ඒකයි. ඒක වැරදි. ඒක වැරදි. මෙතෙන්ට ගියා. මෙතෙන්ට ගියාට පස්සේ පුළුවන් තරම් නිස්කලංකව. කියන්නේ මොකක්වත්ම නොකර ඇඟිල්ලක්වත් හොල්ලන්න නැතුව ඉන්න පුළුවන් නම්. එහෙම තමයි ස්වාමීන් වහන්සේ හිටියේ ගල් පිළිපයක් වගේ. අන්න රයිට්. හරි. ඒක තමයි එන්න තියෙන්නේ. පුළුවන් තරම් මේක පොඩ්ඩක් හුරු කරන්න සමාධියක් වශයෙන් මේක හුරු කර ගැනීම අවශ්‍යයි. එහෙයි ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට එතනදී මේ ලොකු මේ සතුටක් ප්‍රීතියක් ඒක මට පැය ගාණක් යනකල් නැගිටට පස්සේ තිබුණා දාන ගණ්ඩත් බැරි තරමට නිකන් බඩත් පිරිලා වගේ. <laughs> හැබැයි නට දාන මේක දැන් මේවා මේ වේදනාවක් හරහානේ ගියේනේ. ඔව් වේදනාව වේදනාවේ නැතිවීම හරහානේ ගියේ. නැතිවීම හරහා. හරි. එහෙමනම් කියන්නේ සමත පැත්තක් වෙන්න බෑ. මේ පසනා පැත්තක්ම තමයි. අ වැරදක් නැහැ. ඔහොම තියක් දිගට කරන්න. දැන් බලන්න ඒ කියන්නේ දැන් අපිට මේ <clears throat> ඔහොම පොඩ්ඩක් දැන් වේදනාව නම් අහු වුනේ වේදනාව හරහාම උතෙන්ට යන්න. නැවත නැවත ඕක ප්‍රගුණ කරන්න. ගිහිලා ආයෙ එතෙන්ට යනවා. එතෙන්ට ගිහිල්ලා නිස්කලංකව ඉන්නවා. ආයෙත් අපිටම බාහිර පැත්තෙන් උනත් යන්න පුළුවන්. අපිට සද්දයක් ඇහෙනවා. සද්දයක් කරහා ගිහිල්ලත් එතෙන්ට යන්න පුළුවන්. ඊළඟට වේදනාවක් එනවා. වේදනාව හරහා යන්නත් පුළුවන්. සිතුවිල්ලක් එනවා. සිතුවිල්ලේ නැති වෙලා යාම හරහාත් යන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් ඔය විස්තර කරනවා. ඔය මහා ශුන්්‍යත සූත්‍රයේදී එහෙම මේ ආධ්‍යාත්මික වශයෙන් දැනෙන දේවල් හරහාත් ඔකට යන්න පුළුවන්. බාහිරින් පේන දේවල් හරහාත් බාහිරින් දැනෙන දේවල් හරහාත් යන්න පුළුවන්. ඉතින් නැවත නැවත ඔක ප්‍රගුණ කරන්න කියලා උනන්දු කරනවා. ඔව්. මට ඉතින් ඒ වෙලාවේ මේ මතක් වුණා මේ පස්සේ නැගිටට පස්සේ දැන් මම හිටපු මුල් කාලේ ස්වාමීන් වහන්සේගේ චූලසුඤ්ඤත සූත්‍රය දේශනා කළා. ඉතින් අහගෙන හිටියා. ඒ වෙලාවේ මේ ශුන්්‍යතය කියන එක මොනතරම් ප්‍රියජනකද කියලා මට ඉතින් ඇත්තටම මේ ඒකේ ලොකු ආසාවක් ඒ ශුන්්‍යතේ දකින්න. ඉතින් එදා මම මේ දැකපු ශුන්්‍යතේ බොරුවක් ඇත්තටම. ඒක මේ වචනේ පොඩි සරල විග්‍රහයක් විතරයි. මේ ඒක අත්දකලා ප්‍රත්‍යක්ෂ වෙලා නෙමෙයි. දැන් අද ඒ නිසා මේ මේක තමයි ශුන්්‍යතිය කියලා මට හිතුණා. ඒ ශුන්්‍යතිය තුල මම හිටපු විදිහට මේ තව ඉතින් ඉස්සරහට ගියා නම් කොච්චර වටිනවද කියලා හිතුණා. හොඳයි. ඒ කියන්නේ ඇත්තටම බුදුහාඳුරු අරගෙන යන්නේ හරිය කියන්නේ මේ ටික ටික ටික ටික හිස් වීමේ මාර්ගයක. එතන හිස් වීම කියන්නේ නිදහස් වීමේ මාර්ගයක. චූලසොඤ්ඤත සූත්‍රය මතක් කරපු හින්දා ඒකේ විස්තර කරන්න දැන් ඔන්න නගරයක් ඇසුරු කරමින් කෙනෙක් හිටියාම දැන් නගරය ආශ්‍රිත ඔක්කොම කරදර ටික තියෙනවා. දුක්ඛම් කටළු ටික තියෙනවා. එයා ඒ හින්දා ඔන්න ආරණ්‍යයකට එනවා. ආරණ්‍යයකට ආවම දැන් නගරේ තීච්ච කල කලබලකාරීත්වය, ශබ්ද ഘോഷාවන් මොකක්වත් නැහැ. ඒ ටිකෙන් දැන් හිස්. ඒ ටිකෙන් නිදහස්. ඒ ටිකෙන් නිදහස් හැබැයි දැන් තාම ආරණ්‍යක වශයෙන් තියෙන ප්‍රශ්න ටික තියෙනවා. ඔන්න සර්පය ඉන්නවා, රිලව් ඉන්නවා, දඟලනවා. <laughs> ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ ඔන්න ඒකේ ඇවිල්ලා ඔන්න ඊට පස්සේ උත්සාහත් වෙනවා මේ කයට දාගන්න. ඉරියව්වත් එක්ක ඉන්නවා. දැන් ඉරියව්වේ විතරක් හිත සමාධිමත් වෙලා ඉන්නකොට ආරණ්‍යක කරදර ටික නැහැ. <clears throat> ආරණ්‍යකෙන් ආපු ඒ තිබිච්ච ප්‍රශ්න වලින් නිදහස්. හැබැයි මේ කයේ තියෙනවා දැන් කය රිදෙනවා, අතන රිදෙනවා, මෙතන රිදෙනවා, දඟලනවා, බඩගිනි දැනෙනවා. ඉතින් කයේ ප්‍රශ්න ටික තියෙනවා. මුළු කයට දාන්න නැතුව ඊළඟට ඔන්න එක ධාතුවකට දානවා. අපි තුමු ධාතු හතරකට වශයෙන් දානවා. දැන් අපේ කයක් කය අරමුණු වෙද්දී ඉතින් අපිට ඔළුවක් තියෙනවා, අතක් තියෙනවා, කකුලක් තියෙනවා, ඉතින් බඩක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙනවානේ සම්මුති මට්ටමේ සාමින්නේ ඒ ඔක්කොගෙම කරදර එනවා. ඔන්න සතර මහා ධාතුවට දානවා. දැන් තියෙන්නේ සතර මහා ධාතුවක් විතරයි. අර ඔක්කොම සම්මුති ටික අඩු වෙලා දැන් හතරකට අඩු වෙලා තියෙන දැන්. අර ඔක්කොම ටිකෙන් නිදහස් හතරක ප්‍රශ්න ටික තියෙනවා. හතරෙන් ඔන්න එකකට දානවා. අපි දැන් ධාතු මනසිකාරයකදී හොඳට සමාධිමත් හිතක් ඔන්න ප්‍රබල වෙච්ච නැත්නම් ප්‍රකටව දැනෙන එක අරමුණක් විතරයි ගන්නෙ. එක ධාතු ලක්ෂණයක් කියලා හිතන්න. එක ධාතු ලක්ෂණයක විතරයි දැන් හොඳට හිත එකඟ වෙලා ඉන්නේ. හොඳට නිකන් තද ගතියම බල බලා ඉන්නවා. එතකොට දැන් අර ඉතිරි ධාතු තුනත් තුනත් තුනේ ප්‍රශ්න ටික නෑ. එක ධාතුක ප්‍රශ්න ටික විතරයි තියෙන්නේ. ඊට පස්සේ හිතන්න ඔහොමත් ගිහිල්ලා ඊළඟට බුදුහාමුදුර කියන අනිමිත්තර දාන්නේ. අනිමිත්තර දාන්නේ. ඊට පස්සේ මේකත් නැහැ. එකකම එකකින්වත් ආපෝ නිමිත්තකින් දැන් කරදර නෑ. නිමිති නැති ස්වභාවයක්. අරමුණු නැති ස්වභාවයක්. හැබැයි ඒකෙත් බුදුහාමුදුර කියන මේකත් හැබැයි තාම මේ මේ මේ මේ හේතුන් නිසා හට අරගෙන තියෙන්නේ. මේකෙත් හැබැයි දැන් මේ මට්ටමේදීත් කායික වශයෙන් අරමුණු එන්න පුළුවන්. හැබැයි ඒවට දාන්නේ නැහැ. දැන් දන්නවා හිත පවත්වන්න පුළුවන්. දැන් අරවා අරවා කියන්නේ කරදර. ඒවා කියන්නේ පීඩා, කම්කටොළු. ඒ වෙනුවට දැන් අරමුණු වලින් තොරව සතිමත් වෙන්න පුළුවන් ශක්තිය වර්ධනය වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒකේ තමයි දැන් ඉන්නේ. මොකද එයා දන්නවා එතන නිදහස් අරවට සාපේක්ෂව. දැන් ආපු පාර ගත්තොත් ටික ටික කරදර වලින් නිදහස් වෙවි නිදහස් වෙවි ආවේ. දැන් මෙතන ඊට වඩා කරදර අඩුයි. අඩුයි. අඩුයින් එතන ඉන්නවා. හැබැයි ඕක ඕකත් නෙමෙයි වෙන්නන්නේ අන්තිම වශයෙන්. ඊළඟට කියනවා මෙතන ඉන්න ගමනුත් දැන් විපස්සනාව තව තව යන්න ඕනේ. විපස්සනාව තව තව යද්දී බුදුහාඳුරෝ කියනවා ඔන්න මේකත් අනිත්‍යයි. නැත්තම් මේකත් හේතුන් නිසා හට අරගෙන තියෙන්නේ. ඊළඟට ඒ කියන්නේ මෙහෙම ඉන්න අතරෙත් දැන් ඔන්න සිතුවිලි එන්න පුළුවන්. ඒවැ අනිත්‍ය වශයෙන් දකිනවා. ඊළඟට මොනවා හරි වේදනා දැන් බැලුවා වගේ වේදනාවක් එන්න පුළුවන්. ඒකේ ඇතිවීම නැතිවීම වශයෙන් දකිනවා. ඔහොම කරන්න කරන්න ඔක්කොම ටික ටික තව තව තව කියන්නේ ඒවයෙන් ඒ කියන්නේ මේවා මේවෙන් අපි පීඩා විඳින්නේ නැත්තම් මේවට හිත යන්නේ අරමුණු වලට නැවත නැවත හිත යන්නෙම හිතේ තියෙන තණ්හාවක් නිසා. දැන් ඒවා ඒක දැක දැක මේ තාම අපිටම දැන් අර විදිහට බොහොම නිදහස්ව ඉන්නවා. නිදහස්ව ඉන්නකොට දැන් ඒකයි අර මුලදී ටිකක් ගැඹුරු සමාධියක් එක්ක අරකේ ඉන්නකොට හිත යන්නේ නැහැ. මොකද ගැඹුරු සමාධියකින් හිර කළා තියෙන්නේ. ඉතින් හැබැයි ඊට පස්සේ ටික ටික ගැඹුරු ගැඹුරෙන් නැතුව අඩු මට්ටමකින් ඉන්නවා. අඩු මට්ටමකින් ඉන්නවා. ඒ කියන්නේ හිත හිර කරන්නේ නැතුව ටිකක් නිදහසේ එතන ඉන්න දෙනවා. හැබැයි එතකොට ඔන්න හිත යනවා. එතකොට තමයි හිත යන්නේ. ඔන්න ආයෙ ඔන්න රාගයකට යනවා, ඔන්න ද්වේෂයකට යනවා, මෝහයකට යනවා, මාන්නයකට යනවා, මොනවාට මොනවා හරි යනවා. එහෙම යද්දි යද්දි නැවත එතන එතන විපස්සනා කරන්න ඕනේ. එතන එතන විපස්සනා වෙන්න වෙන්න තමයි අන්න බුදුහාඳුරෝ කියනවා කාමාසවාපි පහීයන්තේ භවසවාපි පහීයන්තේ අවිජ්ජාසවාපි පහීයන්තේ. මේ ඔක්කොම ටික ආශ්‍රව ටික ඔන්න ෂේ වෙන්න ගන්නවා. ඊළඟට බුදුහාඳුර කියනවා මේක යන්න පුළුවන්. උපරිම මට්ටම තමයි පරම අනුත්තර ශුන්්‍යත කියලා කියන්නේ. කියලා කියනවා මේ සම්පූර්ණයෙන්ම ආශ්‍රයයෙන් තොර ස්වභාවය. ඒකට අරහත්ත්වය කියන්නේ. ශුන්්‍යතේ. ඔව්. ඉතින් ශුන්්‍යත ස්වභාවයේ යන්න පුළුවන් උපරිම මට්ටම වශයෙන් බුදුහාඳුර පෙන්වන්නේ මේ මේකත් භාවිතා කරලා සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් ඡය කිරීම. ඒක ඒක කිරීම සඳහා භාවිතා කරන කියන්නේ විපස්සනාවේ හම්බෙන හොඳම ආයුධයක් තමයි ওই මට්ටමේදී. මේක භාවිතා කර කර කෙලස් එන හැටි බල බලා ෂය කරන්න ඕනේ. බල බලා ඒවෙන් අහු නොවි ඉන්නයි තියෙන්නේ. ඒ එතනදී ස්වාමීන් වහන්සේ මේ චිත්තානුපස්සනාවක්ද වෙන්නේ? තනිකර ඒක තමයි වෙන්නේ. ඔව්. චිත්තානුපස්සනාවක් වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අපි අපි තුමු වේදනාවක් ආවා. මේකත් ගැටුණා. මේක අස්සට ගියා හිත. ඒ කියන්නේ තාම ග්‍රහණය වීමක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ලොකු නායක ස්වාමීන් වහන්සේ එදා ඒ ශුන්්‍යත සූත්‍රය දේශනා කරපු දවසේ මම කියපු පොඩි කවියක් තියෙනවා මම කියන්නද ඒක? ආ කමක් නැහැ ඉතින් අනිත් අයගෙන් අවසර ලැබෙයි කියලා හිතනවා ඉතින්. ඉක්මනට කිව්ව කරා. හොඳයි හොඳයි. කියන්නකෝ බලන්න. ඝන යගෙන් කුල යගෙන් වෙන් වුණු මෙහෙව් ජීවිත වාසනාවන් නිස්සරණ වන යෝගි දිවියද සදා කල්හිම වාසනාවන් නිවන දක්වම ඔබ වහන්සේගේ කමටහන් මට වාසනාවන් කාම භෝගය නොසනාවන් ශුඤ්‍යතය හරි වාසනාවන් අට කතාවක් ලියන්න වෙන්නේ දැන් ඉතින් හොඳයි හොඳයි හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු හොඳයි තේරුවන් සන්නයි සයින්හන්සේ ඒක ගැන පොඩි පැහැදිලි කියලා ගැනීමක් අහන්නද ඔව් දැන් ওই අනිමිත්ත සමාධිය ඕවා මේ හිතලා කරන්න බෑ ඉබේ ඔටෝ එන ඒවානේ. ඔව්. ඒ කියන්නේ ඒකයි මේ කියන්නේ මෙතන කියන්නේ ඒකයි ත්‍රිලක්ෂණයේ වැටහීම හරහායි හිත අරමුණකින් බැහැර වෙන්නේ. ඔව්. නැත්නම් ඉතින් අපේ හිතේ ස්වභාවයම අරමුණු වල බැහැගෙන ඉඳීම තමයි හිතේ ස්වභාවය. ආසාව ඒකටනේ. ඔව් ආසාව ඒකනේ තණ්හාව තියෙන තාක් අපේ අරමුණු ලැබ ගැනීමක් තියෙන්නේ. තියෙන නිකන් අරමුණ වලට නිකන් ඉන්න දෙන්නේ නැහැ. අපි ගිහිල්ලා එල්ලෙනවා. ඔව්. මොකද ඒ ඇහුවේ සමහර මේවයි ප්‍රශ්න තිබුණා කොහොමද මේ අනිමිත්ත සමාධිය වඩන්නේ කියලා. ඒක වඩන එකක් නෙමෙයි. එහෙම කියන්නේ එතන අපිට දැන් අපි දුමු මෛත්‍රී භාවනාව වඩනවා. වඩනවා. එහෙම කරන්න බෑ. බෑ. එහෙම මෙතෙන්ට යන්න බෑ. මේක හොඳට මේ විපස්සනාව හරහා තිලක්ෂ මේ කියන්නේ එතෙන්ට යාම ඇවිල්ලා ප්‍රතිඵලයක්. ඒක හම්බෙන්නේ ප්‍රතිඵලයක් වශයෙන්. අපිට මේ මෙහා කර යුතු කාර්ය රාශියක් තියෙනවා. ඒකයි අපි තුමු ධාතු මනසිකාරයක් වශයෙන් අපි මේ ධාතුන්ගේ ලක්ෂණ බැලීම කියන එක තමයි මේ අපිට කරන්න තියෙන කාර්ය වෙන්නේ. ඒක තමයි අභ්‍යාසය. ඒවා කර කර ඉඳීම තරහා මේක ක්‍රමානුකූලව යන ගමනක් තියෙන්නේ. පියවරෙන් පියවරට ප්‍රයෝජනෙන් පිට හිත අපිව අරගෙන යනවා. ඒක මේ අපිට පාලනය කරන්නත් බෑ. ඒ මේක හරියට කරනවා නම් ඔය පාරේ තමයි යවෙන්නේ ඉතින්. එහෙමයි සයන්ස්. ඔබ වහන්සේට පින්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මේ අද උදේ මාගේ පරියංක භාවනාවේ අත්දැකීමයි. පරියංකයට වාඩි වී වාඩි වී සිත කයටගෙන ආස්වාස ප්‍රස්වාසය දැනුණු පසු ටික මොහොතකින් ආස්වාසය ප්‍රස්වාසය සියුම් විය. ඉන්පසු ඔබ වහන්සේගේ අවවාද පරිදි කයට සිත යෙදුවෙමි. කයෙහි තද ස්ථාන වලට සිත යෙදුවෙමි. සිතෙහි රඳවා සිටියද තද ස්වභාවය ඉවත් නොවිය. එවිට මට තද බවට හේතුව මා කය අල්ලා සිටින බැවින්දයි සිතුනි. එසේ සිතා කයේ තද ස්ථානයට හිත යෙදූ විට තද ස්වභාවය නැති වී ගියේය. තවද අල්ලා ගැනීමට යමක් නැති බව ඉන්පසු සිතුනි. නචකින්චි ලෝකේ උපාදායති යන බුදු වදන සිතට හැඟුනි. එසේ වීමෙන් පසු කය හිස් බව කයෙහි හිස් බව දැනුනි. කයට සිත තබා සිටින විට කය පමණක් නොව පිටතද හිස් බව දැනුනි. මේසේ හිස් බවෙහි සිත තබා සිටියෙමි. භාවනාවට කාලය නිමවන තුරු මගේ ප්‍රශ්නය මෙසේය. කයට වන දෙයට හේතු සෙවීම හරිද? එසේ සිතට සිතුවිලි අනුව සිත කය සිත කයට යෙදවීම හරිද? කරුණාකර මාහට අනුකම්පාවෙන් මා කළ දේ හරිද? පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ම්ම් ඒ කියන්නේ හේතු තේරෙනවා නම් ස්වාභාවිකවම අපි මේ ඒ කියන්නේ හිතලා නෙමෙයි හැබැයි. ඒ කියන්නේ මේ වෙලාවේ අපි හිතමු තදගතියක් දැනෙනවා. මේ තදගතිය දිහා හොඳට නිශ්ශබ්දව බලන් ඉන්නවා. නිශ්ශබ්දව දැන් හොඳට ඒකේ නිමග්න වෙලා වගේ මේ දිහා හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්නවා. අපි හිතමු මේක තේරෙනව නැති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ආයෙත් ඇති වෙනවා වෙනස් වෙනවා දුරු නැති වෙනවා තවත් තැනක හට ගන්නවා වෙනස් වෙනවා නැති වෙනවා මේක බල බලා ඉන්නේ බලබලා ඉඳද්දි ෂණීකව කියන්නේ ෂණීකව නිකන් වැටහීමක් වශයෙන් ආවොත් මේක මේ මෙන්න මේ මේ හේතුන් නිසා මේක වෙන්නේ කියලා ඒකේ වරදක් නැහැ. නමුත් මේක බලබලා ඉඳද්දි අපි කල්පනා කරන්න ගත්තොත් මේ අභිධර්මයේ මොකද්ද කියලා තුනේ. මේ මේ තද ගතියට මොකද්ද හේතු? දැන් අපි යනවා අභිධර්මයට. නැත්නම් යනවා පටිච්චසමුපාදයට. කියලා අර අර ටික අර තියෙන්නේ මේ අවිජ්ජාපච්ච සංඛාරවම හිතන්න ගියොත් ඒක ඉතින් වැරදි. මේක මේක මේ කියන්නේ සාභාවිකව අපිට වැටුණොත් අන්න වරදක් නැහැ. ඒකයි වෙන්න තියෙන්නේ. ඔව්. ඔව්. එයක් හිතන්න නැතුව ඉන්නකොට නිකම්ම ආවා ආ මේක තමයි මම මේ මේක මේ වේදනාව යන්නේ නැත්තේ මම මෙතන අල්ලන් ඉන්න හන්දේ. එහෙම හිතාගෙන ඉන්නකොට ආ අල්ලන් ඉන්නත් දෙයක් නැහනේ කියලා හිතුණා. හරි. එහෙම හිතනකොට තමයි ඔක්කොම ටික නැති වෙලා ගිහිවිලා ගිහිලා ගියා වගේ. හරි. ඒක වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. ඒක කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම වෙන්න තියෙන්නත් ඒ වගේ දෙයක්. කියන්නේ අපේ කියන්නේ නිවැරදිව නුවණක් අවදි වෙන්න නම් <clears throat> හිතේ තියෙන්න ඕනේ හරිම නිස්කලංක ස්වභාවයක්. අපි ඔය නිස්කලංක භාවයට පොතේ දැනුමක් ගෙනල්ලා අපේ ලොකු මේකක් දාගත්තාම ලොකු බරක් හිරවිල්ලක් තියෙන්නේ. එහෙම එතනදී මේ නිවැරදි ඥානයක් පහළ වෙන්නේ නැහැ. අපි නිස්කලංකව මේකේ මධ්‍යස්ත සිතකින් උපේක්ෂා සහගත සිතකින් සැහැල්ලු හිතකින් නිරීක්ෂණය කරද්දී තමයි ඔන්න ශනිකවම වැටහෙනවා මෙන්න මේකනේ. ඔව් එහෙම දෙයක් තමයි වුනේ. ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ විදිහට කරගන්න. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මම පැයක් පමණ කාලයක් සිතුවිලි දෙක තුනකින් තොරව හොඳින් පාවෙත සිත තබමින් වැලිමඩුවේ සක්මන් කළා. එහි රළු බව, සිසිල් බව හා වැලි විසිරෙන බව හොඳින් දැනි දැනි සක්මන් කරා. නමුත් බොහෝ විට ඇඟ කසන ගතිය හා වේදනාවක් මතු විට මම ඒ නොසිතා හරිමි. නමුත් අද දින වැලිමඩුවේ සක්මන්නේ යෙදෙන විට විනාඩි 15ක් පමණ සක්මන් කරන විට හොඳට වියලි ගතියින් තිබූ සක්මන් මළුව මට පෙනුනේ කහ වර්ණයෙන් දිලිසෙන අතර හොඳට මඩ ගතිය තුල ඇවිදින ස්වභාවයකි. පාදයට දැනෙන්නේ තෙත ගතියකි. දෙනෙතට පෙනෙන්නේ මඩ ගතියයි. මම ඊතා කැමැත්තෙන් අරමුණු රහිතව සක්මන් කරන්නේ. ස්වාමින් වහන්සේ මට සිත තුල අද ඇති වී තිබෙන తত্ত্বය පහදා ඉදිරියට යා යුතු මඟ ඊතා කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. පරියංක කාගෙද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. හරි. හොඳයි දරුවන් සම්මත. ඔව් දැන් වෙනදාට මෙහෙම දෙයක් වෙලා නැද්ද? ස්වාමීන් වහන්සේ මට දැන් දිග අවුරුද්දක වගේ ඉඳලා හොඳට සක්මනට මම කැමතියි. ඉතින් මට අරමුණ නැතුව පැයක් විතර වගේ වුණා සක්මනේ යන්න පුළුවන්. දැන් මුලින් මුලින් අරමුණත් හොඳට දැන දැනන දේත් එක්ක ගියාද? ඔව්. කොච්චර කාලයක් ගියාද? මා අවුරුද්දක් විතර වගේ ඉඳලම. ඒ කියන්නේ මේ කොහොමද කළේ? මට පොඩ්ඩක් විස්තර කරන්න. පායට සිත තියලා. ඔව්. පාතුලින් මේ තද ගතිය, රළු ගතිය, ඔව්. සිදිඳු ගතිය එහෙම බල බල බල බල තමයි මම සක්මන කරේ. එතකොට මොනවාද තව තේරුණාද? තේරුණා හොඳටම තේරුණා. මගේ මනස උනාත් සිතුවිලි වලින් තොර වුණා. තොරව ඒකෙම හොඳට බැහැගෙන බලන්න පුළුවන් තත්ත්වයක් ආවද? ඔව් හොඳටම ආවා. හා ඒක නිසා මම පැයකටත් වැඩි ප්‍රමාණයක් සක්මනෙම යෙදුණා පරයන්කට වඩා. හොඳයි. ඒ දවස්වලත් මට වැලිමලුවේ ඉස්සර හුඟක් වෙලාවට දැනුනේ කහ වර්ණයක් තමයි. මම ඒක කහ වර්ණයක්. ඔව්. ඒක පෙනුනේ කොහෙටද? මේ ඒ කියන්නේ දැන් S2 අරගෙන යනවා. Taman අවධානය තියෙන්නේ දැනෙන දෙයකට දැනෙන දෙයට අවධානය යොමු කරන් යද්දී S2කට කහවර්ණයක් පේනවාද? එහෙමද? ඔව් කහවර්ණයක් පේනවා. දැන් අඩි දෙකමාරක් තුල වගේ රඳවගෙන යනකොට එහෙම දැන්න මම ඉතින් ඒ සමින්නාංශයෙන් මේ ප්‍රශ්නට වැවුවම කිව්වා ඒ ගැන හිතන්නේ නැතුව සක්මන කරගෙන යන්න කියලා. ඊට පස්සේ මට ඇඟ කසන ඒවා, ඒ ඔළුව කසනවා පාද රිදෙනවා ඒවත් තිබුණා මම හිතුවා ඒවත් අරමුණෙන් තොරව මම ඒවත් අමතක කරන ගියා. අද තමයි ඔය විශේෂයෙන්ම වැලිමලු හොඳටම වියලිය ස්වභාවයක් තිබුණේ. මම ඇවිදගෙන යනකොට මට ඉස්සරහට පේන්නේ කහවර්ණයත් එක්ක අර වැලි තනිකර මඩ වගේ. මගේ දැන් කකුලුත් තෙත ගතියින් වගේ තමයි ඇවිදින්නේ. මට ඉතින් ප්‍රශ්නයක් වුණා ඇයි මෙහෙම කියලා. ස්වාමීන් වහන්සේගෙන් කරුණාවෙන් දැන් මේ අරකට චොට්ටක් කියවන්නකෝ මේ ඉඳන් කොට නෑ පරයන්කේ ඔව් පරයන්ක භාවනාව මම පිම්බීම හැකලීම භාවනාව ගන්න අතර ඒ විනාඩි 10ක් පමණ එක දිගට පිම්බීම හැකලීම දැකිය හැකිය. නමුත් සිතවිලි පැමිණි පසු සිත පිටයයි. ඉක්මනින් ආපසු දැනුවත් වූ මොහොතින් නැවත භාවනාවට යොමු වේ. සිත පිටවි මොහතකට පසුව මට සිතුවිලි වලින් තොරව චිත්තක්ෂණ දෙක තුනක් නිහඬ වී සිටිය හැක. නැවත පිම්බීම හැකිලීමේයි ස්වාමින් වහන්ස පිම්බීම හැකිලීමට යයි ස්වාමින් වහන්ස මට ඉදිරියට යා යුතු මාර්ගය පිළිබඳ පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි. මේ එතකොට පිම්බිම් බැකලීම භාවනාව කොච්චර කල් ප්‍රගුණ කරනවද? නෑ නෑ ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය තමයි කරගෙන දිගටම ගියේ වුණත් මට අරමුණු රඳව ගන්න බැරුව ගියා. ඊට පස්සේ මම අරමුණේ හිත රඳව කියන ආනාපාන සතියේ හිත රඳව ගන්න බැරි වුණා. බැරුව ගියා. ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේලාගෙන් අහපු ප්‍රශ්නේදී දැන් ඔය ආනාපාන සතිය කිරීමේ වැඩක් නැහැ. පිම්බීම හැකලීමට යන්න කියලා. ඉතින් ඊට පස්සේ පිම්බීම හැකලීමේ දැන් මම සිත අරමුණු කරගෙන හිටියන් විනාඩි 10ක් විතර ඉන්නකොට මට අරමුණෙන් ඉවත් වෙලා යනවා. ගිහිල්ලා පිටට හිත පිටට යනවා. මම මට තේරෙනවා දැන් මගේ හිත පිට ගියා කියලා. අයි බරන් ඉඳලා ඉවරලා මට හිත අර සක්මනේ වගේ මට හිත රඳවගෙන ඉන්න පුළුවන්කම තියෙනවා ටික වෙලාවක්. හරි. ඒ තුල ඉඳලා ඉවරලා ආයි එනවා පිම්බීස් හැකිලීමට. මට දැන් දැනගන්න ඕන මම ඊට පස්සේ මොනවද කෙරෙන්න ඕන කියලා. ඔක තව ප්‍රගුණ කරන්න. මුකුත් වෙන ඒ කියන්නේ මේ يعني පිම්බීම හැකිලීමට ආවනම් ඒකේ බලන්න තව පොඩ්ඩක් සමීප වෙලා බලන්න. ඒ කියන්නේ අපි පිම්බීමක් හැකිලීමක් කියලා සංඥාවෙන්නේ තාම ඉන්නේ. උනාට මේකේ පිම්බීමක් කිව්වහම ලොකු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේක ඊටාම සියුම්ම පටන් ගන්නවා ඊට පස්සේ ටික ටික ටික ටික වෙනස් වෙනවා ඊට පස්සේ ඊටාම සියුම් වෙලා අවසන් වෙලා යනවා. ඊට හැකිලීම පටන් ගන්න කලිනුත් පොඩි නිකන් මේ පරතරයක් වගේ තියෙනවා. ඊළඟට හැකිලීමෙත් ඊටාම සියුම පටන් ගන්න. එක පාට මේ දැනෙනව නෙමෙයිනේ. ඊටාම සූක්ෂමව පටන් ගන්නවා. ටික ටික ටික ටික ටික වැඩි වෙනවා. ඔන්න ඒ දැනෙන්නේ දැන් අරක දැනෙච්ච දේවල් නෙමෙයි. පිම්බීමේදී දැනෙන්නේ නිකන් තද වෙනවා නැත්නම් ඉස්සරහට නිරාගෙන යනවා චලන ස්වභාවයක් තියෙන්නේ. දැන් හැකිලීමේදී තියෙන්නේ මේ අර ඒ තද වෙච්ච ගතිය නිකන් ලිහිල් වීමක් වෙන්නේ. දැන් එතකොට අර මේවා හොඳට වෙනස්කම් දැක ගනිමින් අන්න හැකිලීම දිහා බලනවා. හැකිලීමේදී කොහොමද මේ අරිට සාපේක්ෂව දැන් මෙතන මොකද්ද වෙන්නේ? මේක නේද ලිහිල් වීමක් වෙනවා. ආපස්සට ඒමක් වෙනවා. ආපස්සට චලනයක් තේනවා. ඒවත් ඉතින් කොටස කොටස කොටස පොඩ පොඩ පොඩ පොඩ එනවා. ඊළාට ඒක ඒ දැනීම ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. සම්පූර්ණයෙන්ම නිකන් නැවතුනා වගේ තේරෙනවා. ඊට පස්සේ ආයි පොඩි නිකන් හිස්තනක් වගේ තියෙනවා. නා ආයි ඊළඟට ඊළඟ චක්‍රය පටන් ගන්නවා ආයි හැකිලීමේ. මේ මේ පිම්බීමේ. දැන් පිම්බීමේ සම්පූර්ණම මුළු කොටසම දැක ගන්නාසුලව බලන්න. හැකිලීමේ මුළු කොටසම දැක ගන්නා සුළුව බලන්න. මේක يعني අපි අපිට මුලින් අහු නොවෙච්ච විස්තර රාශියක් තියෙනවා. එහෙනම් ඒවා ගැන බලන්න ටිකක් උනන්දු වෙන්න. ස්වාමීන් වහන්සේ දැන් ඒක මේ ඉරියව වාඩි වෙලා පරයන්කම ඉඳගෙන බැලිය හැමද නැත්නම් නිදා ගන්නකොට ඇඳට ගියාම ඒක ප්‍රශ්නයක් නැහැ. නිදාගත්තාම නිදාගත්තාම තේරෙනවා නම් හොඳට මේ පිම්බීම හැකිලිම තේරෙනවා නම් ඒත් බලන්න. ඒත් වරදක් නැහැ. කමන සක්මනේ වුණත් ඉවර වුණාට පස්සේ ඒත් කමක් නැහැ. හිටගෙන හිටගෙන ඉඳද්දී ඒකට නම් හොඳට හිත යන්නේ ඒත් බලන්න. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අර සක්මනේදී අර කහපාට ආලෝකයක් එන්නේ. ඒක ගැන දැනට අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අර ආනාපාන සතිය හරහා එහෙම ආපු දේවල් වල හොඳ يعني සමාධි මට්ටමකුත් හැදීගෙන එන්නේ. ඒකේ වරදක් නැහැ. يعني මේ සමාධි පැත්තෙනුත් වැඩෙනවා. ඒකෙත් වරදක් නැහැ. යන විදිහ හොඳයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. මම භාවනාවට වාඩි වී මම මෙතන සිටිමි සිතා හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කර ටික වේලාවකින් මා ටිකක් ඉහළට ඇදෙනවා මෙන් දැනි පිටුපසට ටිකෙන් ටික බර වේ. ඉන්පසු කෙලින් වෙනවා යයි සිතා කෙලින් වෙමි. ඒ වරින් වර සිදුවේ. එලෙසම මා ටික ටික පැද්දෙන බවක් දැනි එය වැඩි වී නැවත ටිකෙන් ටික අඩු වී යයි. ඒ අතර විටක ගැස්සී වැටෙන්නට වාගේ යයි. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් අයදිමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව හිත විසිරී යන අතර හිත විසිරී යන අතර නැවතත් পায়ට සිත යොමු කරමින් සක්මන් කළෙමි. පසුව ඊයේ දිනයේ සිට පාදකේ ඉහළට ඇනෙන්නට විය. පා දෙකේ ඉහළට දැනෙන්නට විය. පා තබන විට බර ගතියක් දැනී කඳින් ස්පර්ශ වන බවක්, තදින් ස්පර්ශ වන බවක් දැනී. එම නිසා ටිකක් ආයාසයෙන් සක්මන කරන්නට විය. බට පොඩ ආයි කියන්නේ ඒ වාක්‍යය. පා තබන විට බර ගතියක් දැනී. තදින් ස්පර්ශ වන බව දැනී. එම නිසා ටිකක් ආයාසයෙන් සක්මන් කරන්නට විය. ඒ සමග ටිකෙන් ටික දෑතටද බරගතියක් දැනෙන්නට විය. මින් පසුව පිටෙහි එක පැත්තක වේදනාවක් ඇතිවේ. එම නිසා සක්මන නවතා දමා පරයන්කට යාමට සිදුවේ. ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. දැන් අර පරයන්කේදී ඉඳද්දී නිකන් ඉහළට ඉහළට ඉහළට ගිහිල්ලා නිකන් බලන් ඉන්නවා වගේ දේවල් ඉතින් සාමාන්‍යයෙන් අත්දකින්න හම්බ වෙනවා. කියන්නේ එච්චර ඉතින් මේ කියන්නේ මොකද වෙන්නේ, ඇයි වෙන්නේ කියලා හිතන්න ගියොත් ඉතින් මේ කරදරයි. ඒවා හිතන්න යන්න එපා. ඔය කියන්නේ විවිධ විදිහට ඉතින් වෙන්න පුළුවන්. ඒ ගැන එච්චර මේ හිතන්න යන්න ඕනේ නැහැ. ඔබ මගේ හැරලා යනවා. ඒ නිසා තවත් බලන්න කියන්නේ දැන් ආනාපාන සතිය නේද පටන් ගන්න තියෙන්නේ. එහෙමයි. ආනාපාන සතියනේ. ආනාපාන සතියෙන් විශේෂයෙන්ම කරද්දී ඔය දේ වෙන්න පුළුවන්. නිකන් හිත යනවා නිකන් උඩට වගේ ගිහිල්ලා නිකන් කය දිහා බලන් ඉන්නවා වගේ තේරෙනවා. නැත්නම් කය නිකන් ලොකු වෙලා තේරෙනවා. ඉතින් වගේ දේවල් සාමාන්‍ය අත්දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ එච්චර තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. මේ මොකොත් වෙනස් කළ යුතු දෙයක් නැහැ කියලා තමයි මට තේරෙන්නේ. තවදුරටත් වර්ධනය කරගෙන යන්න. මේකක්වත් කාගෙද දන්නේ මොන හරි ගැටලු සහගත භාවයක් නැත්තම් දිගට කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඔය වෙලා තියෙන දේවල් සාමාන්‍ය දේවල්. මේ වෙන්න පුළුවන් දේවල් මගේ හැරලා යාවි. හරි. කියන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී දැන් මම මෙතන යයි සතිය පිහිටුවාගෙන ලනුපැදුරේ කෙළවර සිටගත්ෙමි. පසුව දකුණ වම වශයෙන් බොහෝ වේලාවක් සක්මන් කර දැනෙනවායයි සිතුවිල්ලෙන් සක්මන කළා. පසුව දෙපතුලට දැනෙන දේ නිරීක්ෂණය කරමින් සක්මන් කෙරුවෙමි. වෙනත් ශබ්ද ඇසුණද ඒවා අරුණු වූයේ නැත. ඉන්පසු ඔහේ යන ගතියක් දැනුනි. ලනුපැදුරේ ගොරෝසු හා සිනිදු තැන්ද, තදහා සියුම් තැන්ද, වියලි හා තෙත් තැන්ද දැනින. මුලින්ම පාදයේ විලුඹ ලනුපැදුර මත ගැටෙන බවත්, පසුව මාපට ඇඟිල්ල සමග අනෙක් ඇඟිලි ස්පර්ශ වන බවත් දැනින. අනතුරුව ඒ සතියෙන්ම පරයන්කය වෙත පැමිණ වාඩි වීමි. පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන යයි සිහිය පිහිටුවාගෙන සිටියද නොයෙක් සිතුවිලි එන්නට විය. නමුත් වැඩකට නැති සිතුවිලියයි දැන සිතුවිල්ලක් සිතුවිල්ලක් යයි මෙනෙහි කර එය සිතෙන් බැහැර කර භාවනාවේ යෙදුනි. පසුව ආස්වාසයේ කෙටිවත් හා ගොරෝසුවත් සීතලව නාස්කුහරේ වැඩි ඇතුල් වූ බව දැනිනා. ප්‍රස්වාසයේ උණුසුම්ම දැනි නාස්කුහරෙන් පිටවි උඩුතලයේ වැඩි පිටවිය. පසුව මෙසේ දැනෙනු ආනාපානයේ සිහින් වී නොදැනී ගිය අතර මුළු කය පටියකින් වෙලා ඇතිවක් මෙන් බොහෝ අපහසුතාවයකින් පෙළුණි. කය සෙමෙන් ඍජුව තබාගෙන කය දෙස බලා සිටියෙමි. උරහි සහ පිටපැත්තේ තද වේදනාවක් දැනින. එම වේදනාව ගෙවන්වන තුරු බලා සිටියෙමි. ඒ නොදැනී යන විට නැවත යටිපතුලේ වේදනාවක් ඇතිවිය. එම වේදනාව පිච්චෙන දැවෙන දැවිලි සහිතය. ඒ වේදනාව දෙසද ඉවසීමෙන් හා විමසිල්ලෙන් සංසිඳන ආකාරය බලා සිටියා. නැවතත් එය ගිවන් වෙන විට දන හිසෙන් සියුම් වේදනාවක් ඇති වී දරා සිටීමට නොහැකි වේදනාවක් වූයෙන් එයද ධර්මයට අනුව ඇති වී නැති වී යන බව සිහිපත් කර ඉවසීමෙන් බලා සිටියා. කය තවමත් සෙලවීමට අපහසුය. සතිය නොකඩවා පවත්වා ගනිමින් කය දෙස බලා සිටින්. පසුව උදරයේ ඇතුළට තද වෙමින් වේදනාවක් හටගන්නා අයුරු බලා සිට ඒ සංසිදී යන සැටිට බැලුවා. මේ ආකාරයෙන් කයේ ඇති වූ වේදනාවන් ඇති වෙමින් නැති වෙන සැටි පරයන්කේ පුරාම දැක්කා. මෙසේ රාත්‍රී 9 පසු වී සිටි නිසා තව යෝගීන් මෑණියන් යෝගී මෑණියෙක් පමණක් සිටි බැවින් භාවනාවෙන් මිදුනිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ පෙන්වා දුන් සමුදය වය මට තේරෙන විදිහට භාවනා කෙරුවෙමි. මේ නිදිරියට භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි. කාගෙද මේ ප්‍රශ්නේ. ආ හරි. මේ මේ දිහා හොඳට නිකන් දැන් නම් සැහැණ දුරට කියන්නේ උපේක්ෂාව පවත්වාගෙන කරන්න පුළුවන්. එහෙම කිව්වොත් හරි. එතකොට සක්මනේදී මොකද ඒ තිත් වෙන්නේ ওই වගේ දෙයක්ද? එහෙයි. සක්මනේදී යනකොට යනකොට ටිකක් වෙලා මේ හිතන්නේ නැතුවම යන ගතියක් තියෙනවා. හොඳයි. අතෙන් දැන් ඊටසේ එතෙන්දි මුලින් පටන් ගන්න දැනන දේවල් වලට හිත දාගෙනනේ. හරි. ඊළඟට දැන් මෙතෙන්දී ආනාපාන සතියක් මුල් කළාද මුලින් පටන් ගන්න. එහි ආනාපාන සතිය මේ ටිකක් වෙලා ඉක්මනටම වගේ සංසිඳනවා. ඔව් සංසිඳනවා. ඊට පස්සේ කයට යොදනවා. කයට යොදනම වේදනාවන් තමයි මතුවෙන්නේ. බල බලා ඉන්නවා. හොඳයි. යන විදිහ හොඳයි. මේකෙත් බලන්න දැන් ඔහම බලාගෙන ඉන්නකොට දැන් අපිටම අපිට දැනට තේරෙන අපිටම ඔන්න වේදනාවක් තියෙනවා. ඒ වේදනාව ඔන්න පටන් ගන්නවා වෙනස් වෙනවා ඔන්න විනාඩි දෙකක් තුනක් ඉඳලා පස්සේ අඩු වුණා කියලා හිතන්න. එහෙමනේ තියෙන්නේ. දැන් ඒත් තියෙන තනි ලොකු වේදනාවක් නේ තියෙන්නේ. කියන්නේ විනාඩි දෙකක් තිස්සේ පැවතිච්ච වේදනාවක් තියෙන්නේ. ඕක තව ටිකක් හොඳට ඕනනම් ආනාපානේ ආනාපානේ කොච්චර විතර වෙලා ඉඳලාද එන්නේ? ආනාපානේ වැඩිම වෙලාවක් ඉන්නේ ස්වාමීන් වහන්සේ පාට එක සිහින් වෙලා පපුවේ ශබ්දයක් නැතුව බඩ පිම්බීම හැකිලිම නැතුව කය නිකන් තද වෙලා නෑ එහෙම නෙමෙයි ආනාපානයේදී يعني අපි නාසිකාග්‍රේ ප්‍රදේශයේ ඔව් පොඩ්ඩක් يعني හිත රඳවගෙන ඉන්න يعني අවශ්‍යයි මුලදී يعني ඔන්න ආස්වාසයක් ප්‍රසආසයක් කියලා පොඩ්ඩක් බලනවානේ බැලුවාන් පස්සේ ඔන්න නිකන් අර ආනාපාන සතියේ හරි උදව් වෙන ඔව් ආනාපාන සතිය හරි උදව් වෙනවා හිත ටිකක් ඒක රාශී කරගන්න. අපේ හිත ඕන්නම් පැතිරිච්ච ප්‍රදේශයකට තියන්න පුළුවන්. يعني අපි තුමු මෙහෙම ලොකු ප්‍රදේශයකට තියන්න පුළුවන්. එන්නත ඊටාම සූක්ෂමව නිකන් මේ නාභිගත කරනවා වගේ දෙයක් කරගන්නත් පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ආනාපාන සතියෙන් තව ටිකක් හොඳට නිකන් දැනෙන ප්‍රදේශය පොඩ්ඩක් අඩු කරලා අඩු කරලා කියන්නේ දැන් අපි ලොකු ප්‍රදේශයක් අරමුණු කරන්නේ නැතුව ටිකක් සියුම් ප්‍රදේශයක් අරමුණු කරන්න මේ අඩු වර්ගඵල ප්‍රමාණයක් අරමුණු කරන්න. එතන චුට්ටක් බලාගෙන ඉන්න. එතනදී ඔන්න ආස්වාසයක් සියුම්ම තේරෙනවා ඒ ප්‍රදේශෙට විතරක්. ප්‍රස්වාසයක් සියුම්ම තේරෙනවා කියලා පොඩ්ඩක් අර ටිකක් මේක මේ නිකන් ටෝච් එක අපි හදාගන්න ගානට එක තැනකට විතරක් මේ ફોකස් කරලා අන්න වගේ දෙයක් කළා හොඳට ඒක ආනාපාන සතිය හැදුනට පස්සේ වේදනාවට යොමු කරන්න. ඒකට අර තරම් අර ලොකු තනි වේදනාවක් කියන එක ටික ටික තව ගැලවිලා යාවි. ඒ වගේ ටිකක් හොඳට වේදනාව අධ්‍යා බල බල ඉන්න ගැලවිලා ගියොත් හොඳයි. තිබුණත් ප්‍රශ්නයක් නැහැ මේ මේ වෙනස් වෙන හැටි. දැන් ධනීසේ තියෙන වේදනාව හොඳට මෙහෙම යොදාගෙන ඉන්නකොට මේ එතන තියෙන වේදනා රාශියක් වගේ කියලාත් වැටහෙන්න ඉඩ තියෙනවා. කළා බලන්න මෙහෙම වෙනවද කියලා. බලන විදිහ හොඳයි. ඔව්. එතකොට මොකද ගැටලුවක් වශයෙන් වෙන මොකුත් නැහැනේ නේද? කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනේ. වේදනාව මේ බලන්නත් පුළුවන්. හරි. දැන් කාලෙක ඉඳලා මේ ස්වාමීන් වහන්සේ පූජ්‍ය තමයි ධම්මවිහාර ස්වාමීන් වහන්සේ අරක තම භාවනාවෙම ඉතින් බලාගෙන ඉන්න පුළුවන්. ඔව්. මේකෙත් අර ඊයේ අපි කතා වුණේ දැන් දැන් මේවත් වෙනස් වෙනවා. මේකෙත් තියෙන්නේ ඔන්න පොඩි අපි තුමු වේදනා කොටස් කොටස් කොටස් කෑලි කෑලි කෑලි කෑලි. ඒවත් හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. මේකෙත් හට ගැනීමක් තියෙනවා නැතිවීමක්. අර අර හොඳට ආනාපාන සතියෙන් නිකන් සියුම්ව හදාගෙන ආවට පස්සේ මේක කැඩලා බිඳලා ගිහිල්ලා වේදනා රාශියක් මම කියන්නේ මේ සිද්ධාන්ත වශයෙන් දැන් රාශියක් වශයෙන් ඒවත් මේ ඇතිවීමක් තියෙන නැතිවීමක් තියෙන නැතිවීමක් තියෙන නැතිවීමක් තියෙන. අන්න ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒ බලන්න උත්සාහත් කළා මොකද බුදුහාමුදුරුවෝ වේදනාව උපමා කරන්නේ වහින වේලාවක වතුරට වැටෙනකොට වැහි බින්දු හැම තැනම වැටෙනවනේ වැහි බින්දු. ඉතින් ඒ බින්දුවක් ගන්න ඇතුළ ඒ කියන්නේ බින්දුවක් වටන ගමන් ටක් ගාලුවට ආව නැතිලා ගියා. බිඳ වැටෙනවා يعني බුබුලු මතුවෙනව නැති වෙනවා බුබුලු මතුවෙනව නැති වෙනවා අන්න ඒ වගේ තමයි උපමා කරන්නේ ඉතින් අපි හොඳට අර හිත එකඟ කරගෙන මේක බලන්න ගියාම ටිකක් ඔయిత සමාන චිත්‍රයකට එන්න පුළුවන් නේද හොඳට හිත එකඟ කළා බල බල ඉන්න ඔය ක්‍රමේ හරහා හැදේවි හොඳයි හොඳයි හොඳයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව මූල කමඨහන ආනාපාන සති භාවනාව ආශනීය තැම්පත් වී හුස්ම රැල්ල වෙත අවධානය යොමු කළෙමි. හුස්ම රැල්ල ඇතුල්වන පිටවන ආකාරයේ දෙස බලා සිටින්. පෙය භාගයක් පමණ ගිය විට හුස්ම රැල්ල ක්‍රමයෙන් සියුම්ව මෙකී යන බවක් දක්නට ලැබුණි. තව දුරටත් හුස්ම රැල්ල දෙස බලා සිටින විට හුස්ම නැවති තප්පර භාගයක් තප්පරයක් පමණ ගත වී. ඇතැම් විට ඊට වැඩි වේලාවක්ද හුස්ම නැත වී නැවතත් හුස්ම දැනෙන්නට විය. මෙසේ හුස්ම නැවතීමද නැවත හුස්ම ඇතුළු වීමද පිටවීමද සිදුවිය. තව දුරටත් හුස්ම රැල්ල සියුම් විය. හුස්ම ගන්නා බවක් වැටහෙන නමුත් හුස්ම රැල්ල අරමුණු කළ නොහැක. මෙසේ විනාඩි 10ක් 15ක් පමණ පැවති පැවති නැවත හුස්ම රැල්ල අරමුණු වෙයි. ශරීරයේ වේදනාද ඒ අතර දැනුනි. නොයෙක් සිතුවිලිද ඇති වෙයි. මෙසේ පැය එකමාරක් පමණ භාවනා කළෙමි. ඉරියව්වද වාර හතරක් පමණ මාරු කළෙමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී පියවර 7-8ක් 7-8කට වඩා සිහිය පිහිටුවිය නොහැක. වම දකුණ යනුවෙන් මෙනෙහි කරමි. සිත නොඑක් අරමුණු කරා ගමන් කරයි. අනුකම්පාවෙන් මා විසින් කළ යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. ඉතින් ඕක ප්‍රගුණ කරන්නම තමයි තියෙන්නේ. වෙන මොකුත් මේ කෙටි මාර්ග නැහැ. මේක ප්‍රගුණ කිරීම හරහායි ඉතින් සිද්ධ වෙන්නේ. ඉතින් ඕවම තමයි ඉතින් පටන් ගනිද්දි. එහින්දා මේ අධෛර්යමත් වෙන්න එපා. මේක කරගෙන යනකොට තමයි ටික ටික Tamanට ක්‍රමත් තම තමන්ගේම ක්‍රමත් අහු වෙනවා. ඊළඟට මෙනෙහි කිරීමත් පාවිච්චි කරන් දැනටමත් පාවිච්චි කරලා තියෙනවා. අර වගේ හොඳට පාදය පොළවේ පතිත වෙනකොට හොඳට ඒ ස්පර්ශ වෙනකොට ඔන්න වම කියලා කියනවා. දකුණු පාදයේ ස්පර්ශන වල දකුණ කියලා කියනවා. ඕනේ නම් මේක දෙකට කඩලා කරන්න පුළුවන්. ඒ කියන්නේ එසවීමේදී පොළවෙන් ගිරිහිලා උඩට ඒමෙද්දී ඔන්න ඔසවනවා කියලා මෙනෙහි කරන්න. තැබීමේදී තබනවා කියලා මෙනෙහි කරන්න. ආයි අනිත් පාදයේ ඔසවද්දී ඔසවනවා කියලා මෙනෙහි කරන්න. තබද්දී තබනවා කියලා මෙනෙහි කරන්න. එතකොට ටිකක් හිතට ටිකක් වැඩි වැඩක් තියෙනවා. ටිකක් ලොකු වැඩක් පැවරෙනවා අරිට වඩා. මොකද අරක ටිකක් සරල වැඩි. මේකත් මේ අල්ලන්නේ නැත්නම් මේකටත් හුඟාක් හිත පිට යනවා නම් අන්න තවත් පුළුවන්. මේ ඔසවද්දි ඔසවනවා කියන මෙනෙහි කරනවා. දැන් යම් කිසි පොඩ්ඩක් එහාට ගෙනියනවනේ මේ පාදේ. ඉතින් ගෙන යනවා කියලත් මෙනෙහි කරනවා. එහෙනම් තබද්දි තබනවා කියලත් මෙනෙහි කරනවා. අනිත් පාදයට ඔසවද්දි ඔසවනවා කියලා මෙනෙහි කරනවා. ගෙන යනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. මෙතන තව අර හිතට ටිකක් වැඩ ටිකක් පවරන්න ඕනේ මේ එතකොට තමයි හිත ටිකක් මෙල්ල වෙලා මේ වැඩේ කරන්න උත්සාහත් වෙන්නේ. අනිත් එක දැන් අපේ හිත පිට ගියොත් එහෙම මේ කාල පරිච්ඡේදයේදී ඔන්න මේ සිද්ධ වෙන ක්‍රියාවලියෙන් සෑහෙන කොටසක් අතහැරෙනවා. අපි තුමු ඔසවනවා, ගෙනියනවා. ඔන්න හිත පිට ගියා. දැන් මේ තැබීමේ ක්‍රියාවලිය වෙලා ඒ අතරදී. එහෙනම් හිත පිට ගිහිල්ලා. එහෙනම් තමන් ටිකක් අර තර්කානුකූලව හිතට අවබෝධ කරලා දෙන්න දැන් මෙතන ලොකු වැඩක් යනවා. දැන් පිට ගියොත් එහෙම මේ ටික අහුවෙන්නේ නැහැ. මේ ටික මගෙන් මගහැරෙනවා. කියන එක පොඩ්ඩක් අර හිත ටිකක් ඉතින් අර නම්ම ගන්න වෙනවා මේ වැඩේට. නම්මලා ඉතින් වැඩේ ගන්නයි තියෙන්නේ. පුළුවන් තරම් ඉතින් මේක කියන්නේ මේ පියවර හතක් ඉතින් මං හිතන්නේ ටිකක් ආධුනික ආධුනික යෝගියෙක්. ඉතින් මේ හත අට කරන්න බලන්න. ලොකු මේ කියන්නේ ලොකු බරක් කරගන්න එපා. හතක් හතක් කරගත්තාද බලන්න ඊළඟ ඊළඟ සක්මනේදී මේ හත අට කරගන්නීමේ ඉලක්කයක් විතරයි තියෙන්නේ. එතකොට ඊට ලොකු බරක් එන්නේ නැහැ. ඉස්සෙල්ලා නම් හතක් කරගත්තා. දැන් නම් යන්තම් අට කරගන්නයි තියෙන්නේ. ඊළඟට නවයක් කරගන්න තියෙන්නේ. 10ක් කරගන්න තියෙන්නේ. මේ වගේ පොඩ පොඩ යන්නයි තියෙන්නේ ඉස්සරහට. මේකේ ලොකු බරක් කරගන්න ගියොත් හිත හිත නිකන් අසහනයටපත් වෙනවා. තවත් විසිරෙන්න ගන්නවා. නිකන් බල බලය කළා කරන්න ගියොත් මේක තවත් විසිරෙනවා. පොඩි සතුටක් ඇති කරගන්න මේ දැන් ඉස්සෙල්ලා නම් කෙලවරක් නැතුව අතීත අරමුණු වල මුලා වෙලා තිබිච්ච හිත. අනාගත අරමුණු වල මුලා වෙලා තිබිච්ච හිත. දැන් මේ භාවනාවකට පින් සිද්ධ වෙන්න වර්තමාන සරල අරමුණක පියවර හතක් මට සතියෙන් යන්න පුළුවන්. ඒ ගැන සතුටු වෙලා ඉස්සරහට කරන්න තියෙන මේ හත අට කරන එකයි විතරයි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මම පිම්බීම හැකිලිම වශයෙන් හුස්ම රැල්ලට හිත යොමු කරමි. වේදනාවත් ඒවා ඊතරම් දරුණු නොවේ. සිතුවිලිද වරින් වර ආවෙමි. ඒවා දෙස ඇලීමකින් ගැටීමකින් තොරව බලා සිටිමි. කය දෙපැත්තට වැනෙන්නට පැද්දෙන්නටත් උනේමි. තල්ලු කරනවා වගේ දැනුනි. අත් දෙක හිරි වැටි තද වී තිබුණි. පයේ ඇඟිලි ඇඟිලි වලින් අදිනවා වගේ දැනුනි. මුහුණ හිස පණුවන් දඟලනවා වගේ දැනුනි. හුස්ම ගැනීමේ වේගය වැඩි වී ගොස් නැවත ටිකෙන් ටික අඩු වී නොදැනී ගියේය. කයටත් හිතටත් සැහැල්ලුවක් දැනුනි. නිදිමතක් වගේ දැනුනි. අන්තිම පැයේදී විනාඩි 45ක් පමණ හුස්ම රැල්ලට හිත යොමාගෙන අරමුණෙහි සිටීමට හැකියිය. සිතුවිලි වරින් වර ආවෙමි. ඔබ වහන්සේට නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා. හොඳයි. දිගට කරන්නයි තියෙන්නේ. සාර කියන්නේ මුලදී වගේ කියන්නේ මේ බාධක තියෙනවා. ටික ටික අපිම තේරුම් ගන්නවා කොහොමද මේ මග හරවගෙන හිත පිට ගියත් ආයේ මේකට ගන්නෙ. ඊළඟට ආවට පස්සේ වැඩේ ගන්නෙ කොහොමද කියලා. ඉතින් අපිම තමයි තේරුම් අර අර ගනිමින් යන්නේ. මේක කියන්නේ අපි වෙනුවෙන් වෙන කිසිම කෙනෙකුට මේක කරන්න බෑ. ඉතින් අපි පොඩ්ඩක් අනිත් අයගෙන් ලැබෙන්නේ උනන්දු කිරීමක්, මේක කරන්න පුළුවන් බව වටහා දීමක්, හැකි සංඥාව ඇති කිරීමක් විතරයි. අපි අපිම ඉතින් මහන්සි වුණොත් තමයි ඉතින් අපිටම ප්‍රතිලාභ හම්බෙන්නේ. උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. ඉවසීමෙන් කරගෙන යන්න. මේක කලබලේ කරන්නත් බෑ. අනිත් එක ඉතින් මේකට කාලයක් ගන්නවා. කාලයක් ගත්තට කිසිම වරදකුත් නැහැ. මොකද කාලයක් අරගෙන හොඳින් කිරීම හරහා තමයි මේක හොඳට අල්ලා හිටින්නේ. මේක මේ කලබලේ දවස් පහෙන් සෝවන් වෙන්න ඕනි කියලා කරන්න ගත්තොත් ඉතින් කරගන්න බෑ. ඒ වෙනුවට මේ යන්තම් මේ මේ වැඩසටහනේ මට මේ කොනේ ඉඳන් එහා කොනට සතියෙන් යආගන්න පුළුවන් වුණා නම් ඒ ඇති හොඳටම. ඒ වගේ නිකන් සරල ඉලක්කයක් තියාගන්න. ඒතකොට හිතට ලොකු බරක් නැහැ. හොඳයි. තේරුවන් සරණයි සම්හාස ප්‍රශ්න අවසానයි. හොඳයි. අද අපිට ලැබිලා තියෙන තොර ලිඛිත ප්‍රශ්න අවසానයි. අ මේ කෙනෙක් එනවා. හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඊයේ උපදෙස් දීපු පරිදි මම මේ අර තිත් සමූහය අල්ලන්න බැලුවා. වෙන් කරලා. හරි. එහෙම කරගන්න බෑ මොකද හරිම වේගෙන් ඒක යනවා. යනවා. හරි. එකක් අල්ලන්න ගියොත් ඒක නැති වෙනවා. එහෙමද? එහෙම නැති වෙනවද කියන එක පේන්නේ නැති තරමටම වේගෙන් වෙනවා. වේගෙන් වෙනවා මේ ප්‍රමාණි වැඩි. මේ කියන්නේ සමූහයක් රාශියක් තියෙනවා. රාශියක් තියෙනවා. හරි. බෙන් වෙන්නේ නැහැ ඒවා අර එකපාරටම බෙන් වෙවි යනවා කියන එක පේන්නේත් නැහැ. හරි. දැන් වාඩි වෙලා මේ පිම්බීම හැකිලිම නේ මුලින් පටන් ගත්තේ නේද? පිම්බීම හැකිලිම ආනාපාන ආනවා මෙතන කොටස් 32 හරහානේ ගියේ. හරි. දැන් කයට හිත යොමු යොමු කරපු ගමන් දැන් සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන් ඩොට්ස් ගොඩක් තියෙන්නේ. එහෙම හරිනේ. එහෙමයි. මේ ටික මේ ටිකය අරමුණු නොකර හිත නිදහස තියාගන්න පුළුවන්ද? හිත නිදහස තියාගන්න පුළුවන් වෙලාවල් තියෙනවා. නමුත් දැන් අවට තියෙන ඒවත් අර ඒ ස්වාමීන් වහන්සේ වගේ මේ ටිකක් එහෙම පේන විදිහක් තියෙනවා. ඔව්. ඒකේ වදන්නේ නැහැ. ඒක දැන් ඒ ඒ පෙනීම හරහා දැන් හිතට ඒත්තු ගන්නන්න තියෙන දැන් මේ ඒවැය ගිහිල්ලා ඉස්සෙල්ලා වගේ දැන් ඉස්සෙල්ලා නම් පෙනුනේ ගෑනු කෙනෙක්. ඔන්න පිරිමි කෙනෙක්. දුව, පුතා, ස්වාමියා පිරිඳ හාමුදුරුවෝ කාර් එක ඔක්කොම ඕවනේ තිබුණේ. දැන් මොකක්වත් නැහැ. දැන් තියෙන තිත් ගොඩවල්නේ තියෙන්නේ. ඒකේ අල්ලන්න දෙයක් නැහැනේ. ඉතින් ඒ නිසා දැන් හිත ඒත්තු ගන්නට දැන් මේ ගිහිල්ලා අරමුණක් වශයෙන් ග්‍රහණය කරන්න, බදා ගන්න, ඇලෙන්න, තණ්හාවෙන් ග්‍රහණය කරගන්න දෙයක් නැහැ. කියලා පොඩ්ඩක් හිතට මේව ඒත්තු ගැන්වීම හරහා දැන් හිත ටික ටික ටික ටික ඒවට යන්නේ නැතුව ඇතුළට වෙලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා බලන්න. දැන් අපේ හිත පිටට යන්නේ පිට තියෙන පිට පිට තියෙන දේ තුල රසයක් තියෙනවා නන්නේ. දැන් පිට තියෙන දේ තුල රසයක් නැත්තම් තියෙන්නේ තිත් ගොඩක් නම් ඕකේ මොන රසයක්ද නේද? අන්න ඒ වගේ දැන් ටික ටික අපේ දැන් මේ භවනාව හරහා දැන් මෑණියන පැත්තේදී මේ ඔක්කොම ටික දැන් අර වගේ මේ අංශු රාශියක් බවට පත් වෙලා තියෙන්නේ. ඇතිලා නැතිලා යන අංශු රාශියක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේවා අල්ලලා වැඩක් නැහැ. මොකද හිතට හිතට ටික ටික ඒක බලන්න බලන්න ඉතින් හැබැයි එයාම ඕක වෙනවා. ආයි බලෙන් කරන්න දෙයක් නැහැ. බැලෙනවා. බැල කියන්නේ බැලෙනව නෙමෙයි. ඒ කියන්නේ ඒ දිහා ඒ දිහා පෙනෙන්න පෙනෙන්න හිත ඒවෙන් අයින් වේවි. ඉස්සරහට. ඔව්. එතන වෙලා බලන්න මේ මේ මේ දැන් හැම බේන පේන අත තියෙන මෙහෙම මෙහෙම සිදුවීමක් ඇතුලේ තියෙන්නත් මේ බඳු දෙයක් පිට තියෙන්නත් මේ බඳු දෙයක් එකක්වත් ඒතර ග්‍රහණය කරන්න ඇලෙන දෙයක් නැහැ. ඉතින් බුදුහාඳුරෝ ධාතු මනසිකාරය ගැන එහෙම කියද්දී කියන්නේ මේ යාච අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේසා. නේතම්මම නේසෝ හමසින මේසෝ අත්තාති මේසෝ අත්තාති ඒව භූතං යථා භූත ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බා. දැන් මේ ඇතුලේ තියෙන්නේ ධාතු කොටසක්. එළියේ තියෙන්නේ ධාතු කොටසක්. මේ ඇතුළයි පිටතයි කියලා දැන් වෙනසක් නැහැ ඔක්කොම එකම ධාතු කොටසමයි. කිසි බාහිර අධ්‍යාත්මික වශයෙන් කිසි වෙනසක් නැහැ. ඒ නිසා මේක මේ එකක්වත් මම නෙමෙයි. එකක්වත් මගේ නෙමෙයි. එකක්වත් මගේ ආත්මයක් නෙමෙයි. කියලා අන්න මේක මේ විදිහට තේරුම් ගන්න. කියලා බුදුහාඳුරු උපදෙස් දෙනවා. ඒ නිසා දැන් මෙහෙම ආවහම දැන් ඇතුළට හිත යොමු කළත් මේකේ ඇති දෙයක් නැහැ. පිටත යොමු කරත් ඇති දෙයක් නැහැ. හින්දා හිතම හිතම ටික ටික තේරුම් ගන්නකයි ඉතින් කර කර ඉන්න තමයි තියෙන්නේ. බලෙන් ඒ කියන්නේ මෙයා ඉගෙන ගන්නකම් අපිට අපෙන් ඉතින් අපිට අර බලෙන් තල්ලු කරන්නත් බෑ. වෙන්න ඉඩ හරින්න. තව ටිකක් පෙන්න පෙන්න ඉන්න. දිගටම මොහොම යන්න. ඔව්. ඔව්. කියන්නේ ඔව්. වටපිටත් බලනවා මේ දේම කරනවා කර කර ඉන්නද්ද හිතම තේරුම් ගන්නවා. ඕක. ඉතින් අපිට මේ කියන්නේ අර පුංචි ළමයෙක්ට උගන්වනවා වගේ තමයි. එයා තේරුම් ගන්නකම් ඉතින් අපි අපිට තියෙන්නේ ඉස්කෝලේ යවන්නයි තියෙන්නේ. එයා ඉගෙන ගන්නකම් ඉතින් අපි උගන්වන්න ඕනේ. ඉතින් එයා ඉගෙන ගත්තට පස්සේ ඉතින් අන්න එයා එයාම තහවුරු වෙනවා. ඒ වගේ ඉතින් මේ හිතටත් හිතේ තියෙන තණ්හා පැත්ත, හිතේ තියෙන මුලාව ටිකක් හරි මගහැරෙනකම් එයා අල්ලනවා. අරමුණු අල්ලනවානේ. ටිකක් හරි මොහොතක් හරි ටික පොඩි වෙලාවක් හරි අරමුණු අල්ලන්නේ නැතුව ඉන්නේ අන්න හොඳට හිතේ මේ අල්ලන්න මෙතන දෙයක් නැහැ නේද මේක එකක්වත් මගේ නෙමෙයි නේද කියලා වැටහුණ වෙලාවක ඔන්න යා නිදහසේ ඉන්නවා. බලන්න ටිකක් ඔහොම කර කර ඉඳද්දි හිතට හිත නිකන් ඇතුළට වෙලා ඉන්නවා වගේ නැත්නම් අතර වෙලා ඉන්නවා වගේ තේරෙනවා නම් අන්න හිත ඒ වෙලාවේදී මේ එකක්වත් අල්ලන නැහැ. අල්ලන්නේ හැමතිස්සෙම සංකල්පයක්. අල්ලන්නේ හැමතිස්සෙම සම්මුති අරමුණුනේ අපි සාමාන්‍යයෙන් දාගත්ත දේවල්. දැන් මේ හැම එකටම අපි දාපු නම් තියෙනවා. ඒක තමයි අල්ලන්නේ. මම මේ ඔන්න මලක් දැක්කම මල හරි ලස්සනයි. ඔන්න මම ඒක ගැන රස විඳිනවා. මට සමනලයක් දැක්කා සමනලය හරි ලස්සනයි රස දිනනවා. ඉතින් එහෙම දැන් නැහනේ. සමනලය කියලා එකකුත් නැහැ. දැන් බැලුවාම එතන තියෙන අංශු ගොඩක්. මලක් කියලා දෙකුත් නැහැ අංශු ගොඩක්. ඉතින් දැන් අර හිතට දැන් ඉස්සෙල්ලා වගේ අල්ලන්න දෙයක් නැහැ දැන්. ඉතින් හින්දා තාම ඔහම අල්ලන්න දෙන්න ඔහම යන්නකෝ. කියන්නේ <laughs> දැන් මෑණි හිතන්න ගියාම තමයි ඔක අවුල් වෙන්නේ. දැන් ඔක තර්ක ඥාණයෙන් කරගන්න බෑ. අපි දැන් ඔය තර්ක ඥාණයෙන් දැන් මෑනියෝ බලන්නේ මොකාට දෙන්නේ කියලා දැන් බලන්න යන්නේ. ඕක ඔහම ඕනේ නැහැ. ඕක ඒ කියන්නේ භාවනාව කරගෙන යන්න. නෑ දැන් gedara උනත් රමුණක් ඔක්කොම දැන් සුන් තමයි දැන්. දැන් gedara ගියාම ඔක්කොම ඩොට්ස් වෙලා තියෙන්නේ. නන්ද ඒක තමයි. ඔව්. මට ටිකක් දැන් එහෙමත් එක බයක් තියෙනවා නේද? බයක් නෙමෙයි. එහෙනම්. එහෙම නිකන් ආවා හිතට මේ හිතට නෙමෙයි පෙනුණා ඒ වගේ. ඔව් ඒක තමයි. ඉතින් මොකද ඉතින් භාවනාව ටික ටික ගැඹුරට යන්න යන්න හිත වර්ධනය වෙනවා කියන්නේ හිත අපි අර වෙච්ච මුලාවෙන් අයින් වීමමනේ. ඉතින් අපි ඒ වුණාට භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අම්මෝ හරිම ලස්සනයි අම්මා. ඉතින් හරි කියලා ඉතින් අපහමද බලාපොරොත්තු වෙන්නේ. එහෙම දෙයක් නෙමෙයි විපස්සනාවෙන් වෙන්නේ. විපස්සනා වෙන්නේ ප්‍රඥාවක් දියුණු වෙන්නේ. ප්‍රඥාව දියුණු වුණා නම් ඇත්ත ඇතිසිටිය ඇත්ත ඇතිසැටියෙන් දැක්කා නම් බුදුහාමුදුරුවෝ කියනවා නිබ්බිදාව පහළ වෙනවමයි. යථාභූත ඥාන දස්සනං නිබ්බදත්තාය. මේක මේ ආයේ මේ කලකිරෙන්න ඕනේ කියලා කලකිරෙන්න ඕනේ නැහැ. මේ ඇත්ත ඇතිසැටියෙන් දැකීම හරහාම කලකිරීමක් ඇති වෙනවා. මට නිකන් හැබැයි දැන් බයයි නේද? බයයි. <laughs> ඒක තමයි. වෙයි. අනිවාර්යෙන් අනිවාර්යෙන්. නැහැ එහෙම වුණා මට. ඒක තමයි. ඒ කියන්නේ ඒ සංඥාවල් එන සංඥාවල් එනකොටම අර වෙනදා පේන රූප නිමි බොඳ බොඳ වෙලා බොඳ වෙලා පේන්නේ. ඒක තමයි. ඒක වරදක් නැහැ. අපි අපි තේරුම් ගන්න මේ අපි දාගත්ත දේවල් මේ තියෙන්නේ. අපි අපි තමයි ওই නම් දීලා තියෙන්නේ. මේ පුතා, මේ දුව, මේ අම්මා, මේ තාත්තා. ඉතින් මේක ඉතින් හැබැයි මේකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම සම්මුති සත්‍ය ප්‍රතික්ෂේප කිරීමක්. අපේ සම්මුති සත්‍යයත් අවශ්‍යයි. භාවනාවක් කරහාව පරමාර්ථ සත්‍යයත් අවශ්‍යයි. ඒ නිසා අපි ඒ වෙලාවේදී ඒ වෙලාවේදී සම්මුති ලෝකේ වැඩ කරද්දී මේ විදිහටම යන්නත් ඕනේ. දැන් පුතා කතා කරද්දී මේ මේ විදිහටම කතා කරන්නත් ඕනේ. අත් එක අවශ්‍ය කරන දේ අත් එක කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ විදිහට කරනවා. හැබැයි අර කලින් තරම් මේක මේ මගේ පුතාය මෙයා මේ විදිහට ඉන්න ඕනේ මෙයා මෙච්චරට මම ආදරෙයි එහෙම කියලා අර දැඩිව ග්‍රහණය කරගත්ත ස්වභාවයක් ටික එක ටික ටික ටික ටික අඩු වේවි. ස්වාමිනාස් මට දැන් නිකන් එහෙම එක දවසක ඉඳලා එහෙම මායාවක් වගේ කියන එක ඔළුවට ඇවිල්ලා තිබුණා. ඔව්. මේ හරහාද කියන එක මම දන්නේ නැහැ. මේක කියන්නේ වෙන්න ඉඩ හරින්න. වෙන්න ඉඩ හරින්න. ටික ටික ටික ඒ කියන්නේ අපේ හිතේ එක්තරාන්දමක අර මේ මෝරායාමක් අපි කියන්නේ අපේ හිත හරි ලාමකයිනේ. මුලින් අපි ওই සම්මුති අරමුණු වල මුලා වෙලා සම්පූර්ණයෙන් අතරමං වෙලා හරි බොළඳ ජීවිතනේ අපිට තියෙන්නේ. ඉතින් ඒ බොළඳ භාවය තමයි ටික ටික දැන් භාවනාවක් කරහා විපස්සනාව හරහා ගැඹුරට ගැඹුරට එකගෙන යනවා. එකන යද්දි තේරෙනවා මේකේ ඇති දෙයක් නෑ අල්ලන්න දෙයක් නෑ මමෙක් නැහැ අපි දාගත්ත දේවල් තියෙන්නේ මේවා පැටලිලා වැඩක් නෑ කියන එක ටික ටික තේරෙනවා දැන් විශේෂයෙන් අලුත් දෙයක් කරන්න නැහැ මම අලුත් දෙයක් කරන්න නැහැ ඔය ඕකම ප්‍රගුණ කර කර යන්න මේ ඉතින් මේ හරහා ඇති වෙන කලකිරීම කියන්නේ ප්‍රඥාවෙන් ආපු දෙයක් ඒක ගැන බය වෙන්න එපා කියන්නේ මේක ආයි වළක්වන්න යන්නවත් භාවනාව නතර කරන්න යන්නවත් එපා. හරි භාවනාවක අනිවාර්යයෙන්ම අර තිබිච්ච මුලාව දුරු වීම කියන එක වෙන්න ඕනේ. තිබිච්ච මුලාව දුරු වෙන්නේ නැත්නම් එතන නිවැරදි විපස්සනාවක් නැහැ. ඒක. හොඳයි. හොඳයි. දරුවන් සරණයි. ආ කමන්නේ කමන්නේ. මේ ස්වාමිනාස් දැන් මේ කායානුපස්සනාව කියන කොටසටනේ ආනාපාන සති අයිති වෙන්නේ. මයික් එක චුට්ටක් ලං කරගන්න. දැන් අපිට මේ කායානුපස්සනාව භාවනා නොකර අනෙත් චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ඒ ඒ අනුපස්සනාවලට යන්න බැරිද? ඒ කියන්නේ ඒ මේවා ස්වාධීනව අපිට භාවනා කරන්න බැරිද ඒකේ කනුපස්සනය? දැන් චිත්තානුපස්සනාව ගැන නම් බුදුහාමුදුරුවෝ ඍජුවම කියනවා මේ මේ නාහම්බික්වේ මුට්ටස්සතිස්ස අපත් අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා බුදුහාමුදුර අනතුරු අඟවනවා චිත්තානුපස්සනාව කරන්න යන්න එපා කියනවා මුලා වෙච්ච සතියක් නම් තියෙන්නේ. මොකද චිත්තානුපස්සනාවේදී කරන්න තියෙන්නේ හිත දිහා හිතින් බැලීමක්නේ. හිතේ දුවන යම්සි අරමුණක් අපි තුමු රාග අරමුණක්. දිහා ඔන්න දැන් හිතින් බලන්න යනවා. ටිකක් කළා බලා බලා ඉඳන් දන්නේම නෑ රාගයට අහු වෙලා. ඔන්න ද්වේෂ අරමුණක් යන්නේ. ඉතින් හිත දිහා බලන්න යනවා. දන්නේම නෑ අපි අර පරණ දේවලුත් මතක් වෙනවා කරපු අනිත් ඒවාත් මතක් වෙනවා හොඳටම කේන්ති යනවා දන්නේම නැතුව. අර මුලින් හැබැයි ඒ තරම් කේන්තියක් තිබුණෙත් නැහැ. බලන්න ගියා හින්දා හැබැයි දන්නේම නැතුව කේන්තිය වර්ධනය වෙලා. ඒ කියන්නේ අහු වෙලා. නිසා අපේ ඒ සතිය සමාධිය ටිකක් හරි ප්‍රඥාව දියුණු වෙනකන් චිත්තානුපසනාවට යොමු වෙන එක ඒ තරම් නුවණට හුරු නෑ. මම මේ මහන්නේ සවුනන්ස දැන් මට තරහවක් ආවොත් ඒ තරහ එනකොටම මේ තරහවක් කියලා මට තේරුම් යනවා. ඔව්. ඒ වගේ එක එක හැඟීම් මට මේ ඒ ඒ එකම වාගේ තේරෙන්න ගන්නවා. එතකොට මම ඒක මේ මේ ඒක සුදුසු නැත්තම් නෑ එහෙම සුදු ඒක ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ මේ එහෙම දෙයක් නෙමෙයි. කියන්නේ ටිකක් දීර්ඝ වේලාවක් වශයෙන් අපි හිත අපි චිත්තානුපස්සනාව කියන එකේදී ටිකක් ගැඹුරු මට්ටමන්නේ කතා වෙන්නේ. චිත්තානුපස්සනාවකදී ඔන්න සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සදෝ සංචිත්තං සදෝ සංචිත්තන්ති පජානාති. ඔය විදිහට බුදුහාමුදුර විස්තර කරන්නේ. ඉතින් අපි මේ විදිහට අර මේවැයේ කියන්නේ හොඳට පැත්ත පැත්තකට වෙලා මේවා ඒ ඒ වර්ග වශයෙන් තේරුම් ගන්නවා. එහෙමනේ යන්නේ. දැන් මෙතෙන්දිත් ටිකක් ඉතින් ඒට ආසන්නයි කියන්න පුළුවන්. Tamanට පුළුවන් නම් ඒකට අහු වෙන්නේ නැතුව දැන් මෙන්න ඇවිල්ලා තියෙන තරහක්, මේ ඇවිල්ලා තියෙන රාගයක්, මේ ඇවිල්ලා තියෙන මාන්නයක්. මෙහෙම කියලා අර දැන දැක දැක දැක ඒවා නම් ඒවට කියන්නේ අපිට අපිට තේරෙන පමණින් නම් දීදී ඒකෙන් දිගට දිගට යන්න නොදී ඉන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. එහෙම ඉන්න පුළුවන්. ලොකු දෙයක්. ඒකෙම ඉන්න ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අපිට වෙන්නේ සාමාන්‍ය මේක ආවට පස්සේ අපි එහෙම හඳුනා ගැනීමක් කරන්නේ නැහැ. ආපේක ඔස්සේ ලොකු කතන්දරයක් ගොතනවනේ. කතන්දරයක් ගොතාගෙන හිත හිතා හිත හිතා ගිහිල්ලානේ අපි මුලා වෙන්නේ. ඒක වලකිනවා නම් මේ ක්‍රමේ හරහා කිසිම වරදක් නැහැ. සවනසේ වැලකීම තමයි හුඟක් පිට වෙන්නේ. හොඳයි. ඔව්. සමහර වෙලාවට ඒ ඔස්සේ පොඩ්ඩක් ගිහිල්ලා එතකොට මතක් වෙනවා ආපහු සැරයක් මම මේ ඉන්නේ වැරදි තැන කියලා. එතකොට මම නැවතත් අර හොඳයි. තැනට එනවා. කිසි වරදක් නැහැ. සවනසේ එතකොට වේදනානුපස්සනාව වගේ ඔව් දැන් එතන වෙලා තියෙන්නේ අපේ දැන් වේදනාවට පසනාවක් වඩන්න නම් ඒත් ඉතින් මේ එකඟ වෙච්ච හිතක් අවුනේ. ඒ අපිට ලොකු වේදනාවක් ඇවිල්ලා ඒ වේදනාව බලනවා කියන එකෙයි හොඳට සමාහිත හිතකින් සමාධිමත් හිතකින් යොමු කළා S2 පියාගෙන හොඳට එතන විතරක් අරමුණු කළා වේදනාව බැලීමේ අතර ලොකු වෙනසක් තියෙනවා. අපි දුම් භාවනා නොකරන කෙනෙකුත් දන්නවා මේ කකුල කොහේ හරි වැදුනහම එතන වේදනාවක් තියෙනවා කියන එක දන්නවා. එයාට ඉතින් එතන කිව්වොත් මේ මේ කරන්නේ ලොකු වේදනානුපස්සනාවක් කියලා ඒක තරම්ම ඉතින් සාර්ථක ප්‍රකාශයක් නෙමෙයි. නමුත් මෙතෙන්දී අපි කරන්නේ ටිකක් ඒ කියන්නේ හිතේ සමාධිමත් භාවයක් එකඟ භාවයක් අවශ්‍ය වෙන්නේ අපිට දැන් අර තීන සම්මුති අරමුණු මට්ටමක් අයින් වෙලා. ඒකයි අර මම කලිනුත් කිව්වේ හොඳට සමාධිමත් මට්ටමක ඉඳලා කයට අවධානය යොමු කරනකොට කයේ මොකක් හරි තැනක වේදනාවක් ප්‍රකට වෙනවා. ඒ ඒ ප්‍රකට වෙනකොට මේක මේ හරියට දන හිසේද මේ ඔළුවේද කියලා ඒ වගේ අර අපි දීපු නම් ටික පවා වැඩක් නැහැ. දැන් තියෙන හුදු වේදනාවක් පමණයි. කියලා හොඳට නිකන් ඒක හරිය එකඟ වෙච්ච හිතකින් වැඩි වෙලාවක් එතන බලන්න පුළුවන්ද කියන්නේ අපිට වැඩි වෙලාවක් එතන ඉන්නත් බැහැනේ. අපි තුමු විසිරෙන මනසක් තියෙන්නේ. වඩපු නැති භාවනාවකින් වඩපු නැති මනසක් නම් එක තැන නතර කරගෙන ඒක බලන්න පුළුවන් කමක් නැහැ නේ. යා පයින්නවනේ විවිධ අරමුණු රාශියකට පයින්නවනේ. දැන් මෙතෙන්දී හිත සමාධිමත් නම් මේ වේදනාව දිහා අපි තුමු විනාඩි 10ක් තිස්සේ ඒ වේදනාවම වෙන අරමුණකට පයින් නැතුව අන්න බලන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් දිනු වෙන්නේ. හරි. ඒ කියන්නේ ආනාපාන සතිය දිනු කරගෙනම තමයි අනිත් ඒවට යන්න ඕනේ. ඔව් ආනාපාන සතියෙම වෙන්න ඕනේ නැහැ. කුමක් හෝ ක්‍රමයකට අපේ හිතේ එකඟ භාවයක් තියෙනවා නම් හදාගත්තා නම් සමාධිමත් බවක්. ඊට පස්සේ සමාධිමත් බව ප්‍රයෝජනවත් මේ වගේ නිරීක්ෂණයක් කරන්න. ගාක් විසිරිච්ච මනසකින් අර වගේ නිරීක්ෂණයක් කරන්න බෑ. හැබැයි ඉතින් මේකෙන් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම අනිවාර්යයෙන්ම සමතයක් කළාම විපස්සනා වඩන්න ඕනේ කියලා. දැන් ඔය වර්තමානයේ එහෙම ශුෂ්ක විදර්ශනා කියලා එහෙම ක්‍රම යනවා. එතෙන්දී කරන්න පුළුවන් තරම් මේවට මෙනෙහි කිරීමක් කරනවා. මේ මනසෙන් පුළුවන් තරම් විතරකේ පාවිච්චි කරනවා. දකින දකින හැම තැනම මෙනෙහි කරනවා. මේ පේනවා පේනවා දකින්නවා දකින්නවා ඔසවනවා ඔසවනවා ගන්නවා ගන්නවා ගේනවා ගේනවා බොනවා බොනවා ඉතින් ওই විදිහට පුදුම විදිහට දිගට දිගට යන විතර්කයක් විතර්කයක් හරහා කරනවා. එහෙමත් ක්‍රම තියෙනවා හැබැයි. <laughs> Ah, හොඳයි. හරි. දරුවන් සමග. හරි. එහෙනම් අදට මං තැන ඇති කියලා. දැන් එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාය නියැලලා තිනවා. ඒ වගේම ධර්ම දේශනාවකටත් මේ පින්වුතුන් සවන් දුන්නා. ඒ වගේම දවස පුරාම සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා.